අවසරයි ගෞරවනීය ස්වාමීන් වහන්සේ මෑණිවරණි ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි අදත් ධර්ම දේශනාව සඳහායි කාලය ගන්න බලාපොරොත්තු වෙන්නේ සීලූම දෙනා ඒ ධර්ම දේශනාව සඳහා සූදානම් වෙලා සාදුකාරයක් පවත්වමු නමෝ තස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ ඉද ආ ඉදාඋසෝ භික්ඛු සතිනේ පක්ඛේ තිබ්බ චන්தோ හෝති ආයතින් සතිනේ පක්ඛේ අවිගත පේමෝ හෝති තී කරුකටි ස්වාමීන් වහන්සේ අවසරයි මෑණිවරුනි ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පිටත්නි අපි මේ මහා සාරිපුත්‍ර සාංශයේ විසින් අභිඤ්ඤය කාරණා හතක් අපට විවරණය කරන දින වේලාවක ඒ විවරණයේ අනුව ධර්මදේශනා මාලාවක සම්බන්ධ වෙලා ඉන්න වෙලාවක්. ඉතින් මේ අභිඤ්ඤය වස්තු හත නිද්දස වස්තු කියලා තමයි නම් කරලා තියෙන්නේ. ඒකට ඒ නිද්දාස වස්තු කියලා කියන්නේ මේ අභිඤ්ඤීය කර්ණු හත යම් කිසි කෙනෙක් සම්පූර්ණ කරා නම් එයාට මේ ශාසනයේ මේ නිද්දස කියන වචනය එහෙම නැත්නම් අවබෝධ කළ කෙනෙක් වැඩහමාර කර කෙනෙක් කියන වචනට ගැලපෙනවා කියන පర్యాයෙන් තමයි මේ නිද්දස වස්තු අභිඤ්ඤේය වස්තුත් එක්ක සම්පාත වෙන්නේ. ඉතින් ඒ අභිඤ්ඤේය කියන්නෙම ඊටාම ගැඹුරු නුවණින් අවබෝධ කරගatiya යුතුයි. එහෙම නැත්නම් සුවිශේෂ ඥාන වලින් අවබෝධ කරගatiya යුතුයි. ඒක නිසා ඒක සාමාන්‍ය ලෞකික ඥානයක්වත් එහෙම නැත්නම් ආරම්භක ඥාන මට්ටමක් නෙවෙයි ගැඹුරක් මෙතන සඳහන් කරන්නේ. එහෙම නැත්නම් වැඩි સમાપ્ત කරන වැඩපිළිවෙලක්. අපි ඊයේ කතා කරපු වීර්යයත් එක්ක කතා කරනවා නම් වීරිය තියෙනවා ආරම්භ ධාතු, නික්කම ධාතු, පරක්කම ධාතු කියලා. වීරිය මට්ටම් තුනක්. වැඩේට බහින වතුරට බැස ගන්න වීරියට කියනවා ආරම්භ ධාතු කියලා. නැත්නම් ආරද්ධ විරිය කියලා. ඊට පස්සේ දිගට වැඩ කරගෙන ගිහිල්ලා අන්තිමට පරක්කම වීතියෙන් තමයි ඒ ජයග්‍රාහී අවධාන අංකය සම්පාදක සම්පූර්ණ කරන්නේ. ඒකට ආරම්භ ධාතු, නික්කම ධාතු, පරක්කම ධාතු එහෙම නැත්නම් ආරද්ධ විරිය, පග්ගහිත විරිය, පරිපූර්ණ විරිය කියලා සඳහන්. වැඩේ නිම කරන විරිය. ඉතින් ඒක අර සටනක අවසාන ජාග්‍රහණීය අවස්ථාව වගේ. ඉතින් එතෙන්ට යනකම් වැඩ කරලා කරලා කරලා ප්‍රේක්ෂක ජනතාවගේ අවධානය ලක් වෙලා තියෙන වෙලාවක ප්‍රතිමල්ලවයා පරාජය කරලා ඒ අවසාන ප්‍රහාරය එල්ල කරන වෙලාව වගේ ඒ භාවනා කටයුත්තේ. ඉතින් ඒ අභිඥාවල ඊයේ ඒකේ විරියට පස්සේ අද කතා කරන්නේ මේ සතිය කියන චෛතසිකය. ඒකට මේ සති නේපක්ඛ කියලා නිපක කියලා සාමාන්‍යක සිංහලෙන් පාවිච්චි වෙනවා. නිපක කියලා කියන්නේ කලපුරුද්ද කියන එක වගේ. ක්‍රමසා විදි සහිතව කරලා කරලා කරලා කරලා ඒක තුළින් ලැබෙන පාටිහාරීය ඥාණයට නිපක ප්‍රඥාව කියලා කියනවා. ඒ නිසා සතියේ තියෙනවා මට්ටම් රාශියක්. අර වීරිය නව පොලක සඳහන් වෙනවා කිව්වා වගේ මේ සතියට අපි අර්ථකථන දෙන්න ගියාට සතිස් බෝධිපාක්ෂික ධර්මවල අට පොලක සතිය සඳහන් වෙනවා. ඒකේ පළවෙනියෙන්ම තමයි කායानुපස්සනා සතිය. ඊට පස්සේ වේදනානුපස්සනා ඊට පස්සේ චිත්තානුපස්සන ධම්මානුපස්සන වශයෙන් සති හතරක් සතර සතිපට්ඨාන වශයෙන් අපිට සත්‍තිස් බෝධිපාක්ෂික ධර්මවල හම්බ වෙනවා. ඊට පස්සේ සති ඉන්ද්‍රිය සති බලය සති බොජ්ජංගේ සහ මාර්ගංග සතිය කිය. ඉතින් මේ නිසා මේ සතිය කියන වචනය කවුරු හරි හදාරන්න පටන් ගත්තොත් මූල ධර්මානුකූලව විශ්වවිද්‍යාල පාඨමාලාවක් වගේ ඉතින් ඒ කෙනාට හරි අමාරුවටපත් වෙනවා සත්‍යයට අර්ථකථනක් දෙන්න. මොකද මේ සත්‍යයට දෙන අර්ථකථනය සත්‍යයට දෙන මේ නිර්වචනය නිරුත්‍ය නිතර වෙනස් වෙනවා. ඉතින් ඒ නිසා අපි කවට හරි කියලා දෙනකොට කියලා දෙන්නේ තමන් ඒ වෙලාවේ තමන්ගේ හිතේ තියෙන දැනුමෙන් එන නිරුත්‍ය. අහන එක නම් මොන දැනුමෙන් ඉන්නවද දන්නේ නැහැ. තමන් ටික භාවනා කරලා හෙට කිව්වොත් ඊට වෙඩි වෙනස් එකක් කියන්නේ. ඉතින් මේ නිසා අටුවාවල අටුවා යුගයේදී විශාල අපහසුකටපත් වෙනවා. මොකද අටුවා කතාවල නিত্য එක අර්ථකථනයක් දෙන්න හදනවා. දුන්නාට පස්සේ ඒක ආධුනිකයර තේරෙන්නේ නැහැ. අවසානට යනකොට ඒක වළංගුත් නැහැ. අතරමඟදී ඒක තැනකදී ඒක ගැළපෙන තැනක් ඇති. නමුත් මේ විපරිණාමයටපත් වෙන අනිත්‍ය සංඥාවේ කටයුතු කරනකොට මේ සතිය කියන එක බොහෝම වෙනස් වෙන සුළු දෙයක්. ඒ නිසා අද ලෝකයේ තියෙන මේ සතිය පිළිබඳව අවදි භාවයත් එක්ක යනකොට විශාල පටලවිල්ල මේ ඒ පටලවිල්ල පැති කීපයකට බෙදිලා යනවා. එකක් තමයි මේ සතිය කියන්නේ මොකද්ද කියන එකේ දැන් ඔය අපි තේරුම් ගන්න හදන ඒකේ එnde end end end අතුයිති විහිදලා වැවෙනවා. ඉතින් වැවිච්චාම අද ගන්න ෆොටෝ එක නෙමෙයි හෙට ගන්න වෙන්නේ. හෙට ගන්න ෆොටෝ එක නෙමෙයි අනිත් එක ගන්න. ඉතින් ඒක නිසා කුෂ්කර්මයේ අපේ තාක්ෂණයක් තියෙනවා නැත්නම් බලනවා ගහක් දිහා දිගට ෆොටෝ ගන්න වෙන විනාඩි 5කට සැරයක් එක ෆොටෝ එකක් වදින විදියට කැමරාවක් දාලා තිබුණොත් මේ ගහ වැවෙන වේගේ බොහෝම සීක්‍රෙන් වෙවිලා මල් පිපිලා ගෙඩි හැදිලා යන හැටි බොහොම සීක්‍රෙන් පේනවා මොකද විනාඩි 5කට විතර සැරයක් තමයි ෆොටෝ එකක් වදින. අන්න ඒ වගේ මේ සතිය වැවෙන හැටි දිහා බලන්න හිටියොත් මේක කියලා ඉවර කරන්න බෑ. ඒ නිසා අතනින් මෙතනින් ෆොටෝ අරගෙන කතාව පටන් අරලා කියන්න ගත්තොත් ඒක පුදුමාකාර වෙනසකට ලක් වෙනවා. ඒක මොහොන්නම විදියකින්වත් මේ කායානුපස්සනා සතිපට්ඨානී දැක්වෙන සතිය හඳුන්වා දුන්නට ඒ යෝගාවචර ඇත්තටම භාවනා කරන කෙනෙක් නම් ඒක ක්‍රියාවත් වෙනකොට මේ කායන පසනාව පටන් ගන්න තප්පර කීයකින් නැත්නම් විනාඩි කීයකින් නැත්නම් පැය කීයකින් නැත්නම් වැඩමුළු කීයකින් ඒක වේදනාන පසනට හැරෙයිද කියන දන්නේ නැහැ. ඒ කිනාගේ ආධ්‍යාශ වල හැටියට වෙන ක්‍රමයේ හැටියට ඊට පස්සේ ඒ වේදනාව දැනගත්තට පස්සේ ඒකට හිත වැඩ කරන හැටි චිත්තානුපස්සනාව කොයි වෙලාවෙ වැටෙයිද කියන්න බෑ. පටන් ගන්න කොච්චර කල් යනවද කියලා කියන්න බෑ. ඊට පස්සේ තමයි ධම්මානුපස්සනාවට යන්නේ. මේ මට්ටමට ගියාට පස්සේ තමයි මේ සතිය ඉන්ද්‍රිය සතියක් වශයෙන් නැත්නම් අනිකුත් චෛසික ධර්ම නැති වුණත් මෙයාට තනියම නැගිටගෙන යන්න පුළුවන් ගතියකට එනවා. සද්ධාව නැති වුණත් සතියෙන් සෑහෙන දුර ගෙනියන්න පුළුවන්. ඒ විදිහට මේක නායකත්වය අරගෙන වැඩ කරන්න යනවා. ඊට පස්සේ මේක සති බලයක් බවට පරිණාමයටපත් වෙනවා. මම කියන්නේ මේ සති ඉන්ද්‍රිය සති බලයක්පත් වීම කෙල්ලෙක් ලොකු වෙනවා වගේ වැඩක් කියලා. ලිංගික පරිණතියකටපත් වෙනවා. ඊට පස්සේ සතිය අමුතුම ක්‍රියාකාරකමක් පෙන්වනවා. පරිණත වෙච්ච සතියක්. ඊට පස්සේ තමයි ඒක බෝධියකට උදව් කරන්නේ. එහෙම නැත්නම් බෝධිපක්ඛීය වෙන්නේ. එතෙන් එනකල් ලෞකික ඕන දෙයකට යොදවන්න පුළුවන්. ඒ වගේම යාට ආර්ථිකයට දේශපාලන සමාජශීලී ඕන වැඩකට ගන්න පුළුවන්. ඒ ඒ දක්ෂකමට නේපක්ඛ කියලා පාවිච්චි කරනවා. ඒකට පරිචය කියලා පාවිච්චි කරනවා. සති නේපක්ඛේන. එහෙම නැත්නම් පාටිහාරීය. මේ සතිය පාවිච්චි කරලා කරලා කරලා කරලා තමන්ගේ දිනචරියාව හදා ගන්න, තමන්ගේ භාෂාව හදා ගන්න, තමන්ගේ විෂය දැනුම හදා ගන්න, තමන්ගේ වෙන කෙනෙක් එක්ක සම්බන්ධීකරණය කරන හැටි වදාගෙන ගොඩාක් පැතිවලට උදව් වෙනවා. නමුත් එතකොට තේරෙන්න පටන් ගන්නවා මේ සති බලයක් වශයෙන් මේක සුකනම විදියට හසුරවන්න ගියාට පස්සේ මේක මේ ලෞකික දේවල් වලට යොදවනට වැඩිය මේකේ තියෙන සුවිශේෂ කෘත්‍යය තමයි බෝධියට අංගයක් වෙන විදියට බෝධියට පක්ෂක් මේ උදව්වක් වෙන විදියට බෝධිපක්ඛීය බවටපත් වෙන්නේ. ඉතින් සතියට බයින ඔක්කොටම බෝධිපක්ෂයේ සත්‍යපත් වෙනව නැද්ද කියන එක වෙනම කතාවක්. ඒක ලොකු වාදයක් අද ඇමරිකානු බුද්ධාගම ගැන කතා කරනකොට. ඒගොල්ල මේ බෝධිපක්ෂයේ පැත්තරද මේ සතිය වඩන්නේ එහෙම නැත්නම් මෙහෙම කරගෙන යනකොට ඉබේම ඒක ආගමික පැත්තට ආධ්‍යාත්මික පැත්තට හැරෙයිද? ඒකට ඒගොල්ලන්ට සංස්කෘතියක් තියනවාද? ඒක සංසිද්ධද? ඒ කවුරු හරි යොමු කරලා දෙන්න ඕනද කියන එක. ඊට පස්සේ තමයි බෝධිපක්ඛීය ධර්මයේ පරිපූර්ණ අවස්ථාව තමයි ඒ මාර්ගංග සතියක් නැත්තම් සම්මා සති කියන මට්ටමට යන්නේ. අන්නේ වැඩපිළිවෙලේ භාවනා කරගෙන යන යෝගාවචරය දැන් ඉන්නේ කොතනද කියලා ඒ යෝගාවචරයටත් වැටහෙන්නේ කවදා හරි නිරෝධ සත්‍ය අවබෝධ වුණාට පස්සේ තමයි මේ මගේ සතිය මේ මාර්ගයට උදව්වක් කරගන්නේ කොහොමද කියලා තේරෙන්නේ. හරිම අසාධාරණ ක්‍රමයකට හිටලා තියෙනවා. කවදා හෝ ගිහිල්ලා ගිහිල්ලා ගිහිල්ලා මේ ඔක්කොම තියෙන්නේ මේකේ කෙලවර දකින්නයි, නිමාව දකින්නයි, ක්ෂය වීම දකින්නයි, වැය වීම දකින්නයි, Nirodhe දකින්නයි කියලා මේ සතිය හැම එකටම යොදනවා. ආරම්භයේදී ඇත්තටම අපි සතිය යොදන්නේ සමුදේ දකින්න. නමුත් ඒ බල සතියක් පාටපත් වුණාට පස්සේ ඒක සමුදේ වාය දෙකම දකින්න අමෝරාවෙන් අකමැත්තෙන් තිත්ත බේතබ්බොන්නා වගේ යෝගාචර පුරුදු වෙනවා. ඊට පස්සේ යෝගාචර ටික වෙලා ගියාට අර නෙලි ගෙඩියක් අකා යනකොට එන්න එන්න පැණි රස වෙන්න වගේ ඒ samudaya දැක දැක හිටපු හිත වය ක්ෂය වෙන පැත්ත දැකීම පුදුමාකාර ආධ්‍යාත්මික ගැම්මක් ආධ්‍යාත්මික උත්තේජනයක් එහෙම නැත්නම් උත්ප්‍රේරකයක් වෙන්න පටන් ගන්නවා යෝගාචරයේදී කියා ගන්න බැරි තරම් ඊට පස්සේ තමයි ඒක මාර්ගාංගයක් වෙන්නේ ඉතින් මෙන්න මේ සති නේපක්ක භාවය එහෙම නැත්නම් මේ සතියේ තියෙන මේ පාටි හරි ගතිය හරිම විචිත්‍රයි කෙනෙකුගේ ජීවිතේ දිහා බලාගෙන යනකොට ඉතින් ඒ නිසා ඇත්තටම ආධුනිකයා ඒකට අනුග්‍රහ කරන්න දන්නේ නැහැ. දන්නේ නැත්තේ මොකද මේ සතිය කියන එක අපේ සාමාන්‍ය දිනදා භාවිතයේ හෝ එතෙන් චෛතසිකයන් අතර සතියට මුල් තැන දීමක් කියලා නැහැ. ඒක අසාධාරණ විදිහට මේ සියලු බල බල සංප්‍රයුක්ත පරාක්‍රම සංයෝත් සංප්‍රයුක්ත මේ සතිය අපි බිම දාලා පාගලා ڇප්ප කරලා තියෙනවා. ਸਰවචනාචේ සඳහන් කරනවා ඒඛායිනෝ අයම් භික්ඛවේ මග්ගෝ සත්තාන විසුද්ධියා ශෝක පරිද්දවාණං සමතික්කමාය දුක්ඛ දෝමන සත්තකමාය ඥායස අධිකමාය නිබ්බානස සත්‍ය කිරියාය යදිදන් චත්තාරෝ සතිපට්ඨානා කියලා. බෞද්ධෝ එක එකක් දන්නේ නැහැ. බෞද්ධයන් කියනවා මේ සියලුම සාර්ථක වීම සඳහා සත්‍ය තමයි වැදගත් වෙන්නේ කියලා. ඉතින් සතිපට්ඨාන පොතට බැඳලා හඳු කුරපත්තු කරලා ඒක කබඩ් එකේ දාලා ධර්ම රත්න කියලා ඒකට වැඳ වැඳ ඒ ගැන කතා කරනකොට කියනවා අනේ එහෙම එකක් නම් අපි දන්නේ අපි බුද්ධඝමට මෙච්චර මෙච්චර ලකුණු ලැබලා තියෙනවා මේ මේ දේවල් කරලා තියෙනවා සතිය කියන එක නම් දන්නව දවස් 7 නම් දන්නවා සාමාන්‍ය සඳංගාරුවාද බදාද බ්‍රහස්පතින්ද කියන සතිය නම් දන්නවා දැන් ඔය කියන සතිය දාපුවම අර සතියත් පටලැවෙනවා දැන් උතුරු දකුණු මාරු වෙනවා වගේ උතුරු අර සඳංගාරුවාද එකත් පටලැවෙන සයිස් එකට යන්නේ ඒක ඒ ඒ LED තියෙන බෞද්ධයන්ට විතරයි වෙන ඕනම කෙනෙකුට මේ සසුවත් යන්නාසිකේ ප්‍රධාන ඉගැන්වීම සතිය කියලා දුන්නොත් ඒගොල්ලෝ දෝතිම්ම ගන්නවා බෞද්ධය කියනවා අනේ දැම්ම ගන්න බෑ ඔක පොඩ්ඩක් තියන්න බිම. මොකද අපි දන්න සතිය ඕක නෙවෙයි. ඒ නිසා බෞද්ධයන්ට අර හරකුන්ට බම්බු වහන්නේ කට හරවලා උණ පුරුකට දාලා පුන්නකු කොට කොට කොට ගාලා වක් කරන්න ඕනේනේ. ඒ කියන්නේ බම්බු ගහනවා කියලා. බෞද්ධයන් එහෙම කරන්න දෙනවා නාසවලින් අල්ල උඩට ඇරවලා කට වක් කරන්න ඕනේ. ගඩ ගඩ ගඩ ගඩ ගා. ඉතින් ඒකට කියනවා මේ මහරි සෞත්වයේ කිසිම කරුණාවක් නැහැ නේ. ඕමද මේ මේ පිටිය කරුණාවේ මෛත්‍රිය දෙන්නකෝ කියලා. දුන්නාම කෙනෙක් පොඩ්ඩක් පැත්තකට යන්න දුවට බබෙක් හම්බෙන්න ඉන්නවා. ඒ ඉවරලා සතිය බලන්න තව සතියකින් නැත්නම් තව සතියකින් පසුදා. ඉතින් මේ හරි ඒක දිහා බලනකොට මෙච්චර සියලු බර පරාක්‍රමයෙන් සම්ප්‍රයුක්ත වූ එහෙම නැත්නම් සබ්බකිච්ච සාධාරණ මහා මච්ඡෝවිය කියලා කියනවා. රජුරන්ට සියලු කෘත්‍ය සපයලා දෙන මහා ඇමතිවරයෙක් වගේ ඉන්න මේ සතිය අපි පැත්තකට දාන්න ඇති. රාජභෝජනයේ තියෙන ලුණු ටික වගේ කියනවා. ඒක දාන්න නැතුව මේක අපි පිළිගන්න නැහැටි. අධ්‍යාපන ආයතනවලද භාවනා මධ්‍යස්ථානවලද උගන්වනකොටද හැම තැනකදීම ඒ විතරක් නෙමෙයි. දැන් මේ ලුණු ටිකක් දුන්නට පස්සේ කියනක වසත් දන්නේ දැම්ම දාන්න බෑ බත් කාලි ඉවරලා පොඩ්ඩක් ඉන්න ඊට පස්සේ දාගන්න කියනවා. කාලි ඉවරලා දාමු කියනවා. ගන්නෙම නෑ. ඉතින් මේක සරුවචනාංශරත් මොන දෙන්න වෙච්ච තත්ත්වයක්. ඊට පස්සේ සරුවචනාංශයේ පරිණිරවාණයෙන් පස්සේ ලංකාව වගේ රටවල් වල අවුරුදු 1000ක් විතර මේකම මුල් කරගෙන මේ සතියම මුල් කරගෙන යනකොට අපි ලෝකෙම ප්‍රසිද්ධම ජනතාව ආර්ථික ආඩ්‍ය ජනතාව සිළු ලෝකයට සදාචාරය උගන්වපු જાතිය සිළු ලෝකයට සත්‍ය කියන්නේ මේකයි කියලා පෙන්නපු જાති බවට පත් වුණා. දැන් අවුරුදු 1500ක් විතර ඒක ආයේ කාලේ වැලිතලාවට යට වෙලා කාටවත් මතක නැහැ. ඒ නිසා අර නිද්දස වස්තු අතයි කෙනෙක් නිවන් දකින්න මේක අත්‍යවශ්‍යයි කියන්නේ සාරිපුත්‍ර සාංශී විවෘත කරන්න ඉස්සෙල්ලා මුඛය උන්වහන්සේ කරුණු පහක් විස්තර කරලා කියන මේ සතිය කියන කරඬු වඩම්මණ්ඩ ඔක්කොම මේ වගේ පරිසරය සකස් වෙනවා. සකස් වුණාට පස්සේ තමයි සතියට මෙතෙන්ට ගෙන්න ගන්න පුළුවන්. ඒ කියන්නේ සතිය නම්බුකාර ආඩම්බර චෛසික නිසා නෙවෙයි. ඒ සතියට ඒ ගෞරවය දුන්නොත් සතියෙන් ලැබෙන ආනිසංස නැත්නම් සතියෙන් ලැබෙන මේ පළප්‍රෝජන මෙතෙකයි කියලා නෑ. ඒක මේ නිවනටම නෙවෙයි ඕනම ශිල්පයකට ඕනම දක්ෂතාවකට හම්බෙලා තියෙනවා. ඉතින් ඒ සතිය ලබලා දෙන හැම ජයග්‍රහණයක්ම ලබලා දෙන්නේ නිතරංගේ. කදාකත් කවුරුත් අල්ලපෙල්ලා නෙවෙයි. තව විරුද්ධ පක්ෂයක් යටපත් කරලා නෙමෙයි. අනිකුත් හැම චෛතසිකයක්ම දිනන්නේ තව කාට හරි කොනහලා. තව කවුරු හරි බිම දාලා. ඒ චෛතසිකේ දිනනකොට තව එකක් තැවෙනවා. ශ්‍රද්ධාව දිනනකොට ප්‍රඥාව තැවෙනවා. ප්‍රඥාව දිනනකොට ශ්‍රද්ධාව තැවෙනවා. ඒ නිසා ප්‍රඥාව වැඩි වෙච්ච ගමන් ශ්‍රද්ධාවට කෙරෙනවා. ශ්‍රද්ධාවට වැඩි වෙච්ච ගමන් ප්‍රඥාව කෙරෙනවා. අධික සත්තු මන්දපඤ්ඤෝ. මන්ද සද්දෝ අධික පඤ්ඤෝ. ඒකට වීරිය වැඩනොත් සමාධිය වැරදිනවා. සමාධිය වැඩනොත් වීරිය වැරදිනවා. සතිය විතරයි කිසි කෙනෙකුට බාධා නොකර බොහොම ලස්සනට ඉදිරියට යන්නේ අභාග්‍යයක හැටි. ඒක බාර ගන්න කවුරක්වත් කැමති නැහැ. හැබැයි සතියට අව탁සීරුවක් වෙන්නේ නැහැ ජනප්‍රිය නොවුනයි කියලා. සතිය එහෙම ජනප්‍රියතාවයට යන එකක් නෙවෙයි. ඒක ඇතුළට බබලන දෛත්‍යිකයක් බුදු කෙනෙක් පහළ වෙන්න ඕනේ මෙමෙනි චෛසිකක් හැම මනුස්සයාටම තියෙනවා. ඔය කවුරු දැනගත්තත් නොදැනගත්තත් හැම වෙලාවෙම සතිය තියෙනවා. දන්නේ නැතිකමයි තියෙන්නේ. අපි හිතනවා සතිය නෙමෙයි මේ සද්ධාව තමයි මට කියලා දුන්නේ. මේ වීරිය තමයි මට මේ උදව්ව කෙරුවේ. සමාධිය තමයි මේ උදව්ව කෙරුවේ. ප්‍රඥාව තමයි මේ උදව්ව කෙරලා සත්‍ය කරන හැම වැඩකටම අපි ගෞරව කරන්නේ ශ්‍රද්ධාවට. එතන වීරියට. එහෙම නැත්නම් සමාධියට, එතන ප්‍රඥාව. ඒ නිසා සතියට පුදුමාකාර කෙනහිල්ලක් දිගටම යනවා. ඒක සතිය කතාවකවත් මේ ඒ පුද්ගලයාට අවඩ පිණිස කතා කරන්නේවත් නැහැ. එයා දන්නවා මේක තමයි මෝඩකම කියන්නේ. මේක තමයි අවිද්‍යාව කියන්නේ. මේක තමයි තකතිරුකම කියලා කියන්නේ. මේක තමයි බුබ්බඩකම කියලා කියන්නේ. මේක තමයි අන්ධකාරය කියලා කියන්නේ. ඉතින් මේ අන්ධකාරය තමයි අපි දවස පුරාම තියෙන. මම කියනවා අමාරුයි සතියෙන් ජීවත් වෙන්න අමාරුයි කියලා. සතිය නැති ජීවත් වෙන්න ආගාලල්ලා. ඕන දෙයක් කරනවා. නමුත් බලනකොට මේ සතිය අපි අද ධර්ම සාකච්ඡාවලත් මතු කරගන්න ගියා වගේ සතිය කඩන්න උත්සාහ කරන බයන්නේ මට්ටමට ඇලක් කඩන්න බෑ. ඒක හැම වෙලාවෙම තියෙනවා. ඒක මේ මේ උප්පත්තියම හම්බෙච්ච මේ මේ බර්ත් රයිට් එකක්. ඒ නැත්තම් උප්පත්තියම හම්බෙච්ච අපි වැඩි මේක කඩන් හදන එක නසන් හදන එක විනාශ කරන්න හදන එක ලෙවල ඉසాత බඳගෙන කතරගම දෙයියන්ටත් ඇදිනවා, සවන් දෙයියන්ටත් ඇදිනවා, පිළිත් නුලුත් ගැට ගහනවා, අර බින්කම කරනවා, මේ බින්කම කරනවා. කවදාකවත් ඒ වැඩේ කරන්න පුළුවන් තැනට මිතියෙන් ඇනේට වදින්නේ නැහැ. ඉතින් මේක අභිඤ්ඤයයි. මේක තේරුම් ගත එක අභිඤ්ඤයයි තේරුම් ගත්ත දවසින්ලා තේරෙන පටන් අර ගන්නවා මේ සතිය මල්ලාසනයේ දෙයියෝ වඩිනවා වාගේ තති මේ වඩාණ්ඩ වැඩෙන්න අර පරිසරය සකස් වෙන්න ඕනේ. ඒකට කියනවා පින මෝරණොයි කිය. ඒකට කියනවා යෝගේ හරියනොයි කිය. මේ මම මේ ගුඪ ධර්ම දාන්න හදනවා කියන එක නෙවෙයි. ඉතින් කෙනෙකුට තේරෙයි මේ සතිය කොයි වෙලාවකරි තමන් තමන්ගේ ජීවිතේ වැදගත්ම දේ වශයෙන් තේරුම් ගන්න ඉස්සෙල්ලා කොච්චර සකස් වීමක් වෙනවද කියලා. කොච්චර ධර්ම પરම්පරාවක් පෙළ ගැහිලාද මේක ඇහුනට කනට වදින්නේ ඇහිලා නම් තියෙන්නේ නැති මොකද සතිපට්ඨාන සූත්‍රය අහනවනේ ඇහුවට ඒකටින් ඒකණින් ආව මේකණින් ගියා මේ සතිපට්ඨාන කියන එක වැඩි යුත්තක් මේ සතිපට්ඨාන කියන එක දීපක ප්‍රඥාවට දා ගන්න ඕන පහටි හරිය දෙයක් කියලා කියන එක නදන්නෙත් නෑ අහන එක නදන්නෙත් නෑ කවදා හරි තේරුණාට පස්සේ තේරෙයි ඒක එන්නෙම ගෙට එන්නෙම අර පරිසරය හැදුනට පස්සේ ඒක හරියට මේ සූර්ය අවුදා වෙන්නේ අරුණ නැගකට පස්සේ අරුණෙදි ඔක්කොම සූදානම් වෙන්න ඕන කුරුල්ල කෑ ගහන්න ගිහිල්ලා ඉර ආලෝකේ වෙලා මේ ආකාශේ විශාල වර්ණ සතහනක් ඇවිල්ලා ඊට පස්සේ තමයි සූර්ය උදා වෙන්නේ අපි සිරිපාද ගිහිල්ලා සූර්ය මේ ඉර හේවේ කියලා කියන්නේ. මේ මිනිස්සු අඳිනවා. මොකද සූර්යයා එන්නේ ඉස්සලා මේ අහස සකස් වෙන හැටි. ඒකද ඕනම කෙනෙකුට කොයි වෙලාවක හරි සතිය ඇහැ ගැහුණා නම් සතිය මුලිච්ච වුණා නම් හැරලා බලනකොට තේරෙයි මොන විදිය සකස් වීමක්ද ඇවිල්ලා තියෙන්නේ කියලා. ඉතින් ඒකට අපි සාමාන්‍ය බුද්ධ උත්පාද කාලය කියලා කියනවා. අපි ඒකට ක්ෂණ සම්පත්තිය කියලා කියනවා. ඉතින් ඒ ඒ ක්ෂණ සම්පත්තියට වසුරු හෙලනවා. නොදැනුවත්කමන කරන වැඩේ. ඒක නිසා දෝෂයක් කියනව නෙවෙයි. ඒ නොදැනුවත්කමන කරන දේ කවදා හෝ ඇසරිච්ච දවසේ ඉඳලා ඒ මනුස්සයා සම්පූර්ණයෙන්ම වෙනස් වෙනවා. ඒ නිසා මේකට කියනවා සතිනේ පක්ඛේන නෑ තිබ්බ ඡන්தோ හෝති. සතිනේ පක්ඛේ චිබ්බ ඡන්දයාට ඊට පස්සේ තේිනවා අනේ මම මෙතෙක් කල් මේ අහක දාලා තිබුණු මේ හපල විදි කරපු උද්දඬු උත්රොඩක් වගේ අහක දාලා තියෙන එකේ නෙමෙතනේ බඩු තියෙන්නේ කියලා. එතකොට බුද්ධම තද්දාවක් එහෙම නැත්නම් මේ සත්‍ය පිළිබඳ ඇදහිල්ලක් එන්න පටන් අර ගන්නවා. ඉතින් ඊට පස්සේ ඒක සාමාන්‍ය බෝවෙන් ලෙඩක් වටපත් වෙනවා. තව කාටද කියලා දෙන්න හිතෙනවා. මේ සඳහා සියල්ල අතහරින්න හිතෙනවා. මේ සඳහා නිශ්චල චංචල වස්තු ඔක්කොම අතහැරලා මේ සඳහාම අපකප්ප වෙන්න යනවා. ඉතින් ඒක නෙවෙයි වැදගත් දේ. වැදගත් දේ ඉස්සල්ලාම මේ සතිය වදින එක. මේ සතියට මුලිච්ච වෙන එක. මේ සතියට අගයක් ආඩම්බරයක් දෙන එක හරිම වැදගත්. හැබැයි මේ කියන සති නේපක්ක කියන්නේ ඒක නෙවෙයි. මේ කියන්නේ සතිය සාමාන්‍ය ජීවිත රටාවට ලං කරගෙන එයා හොරින් එහෙම නැත්නම් කාටවත් කියන්නේ තෝ වසංගලා දිගටම බලනවා මේ සතිය දිගට පාත්තාගෙන යන. අන්නේ සතිනේ පක්ෂයේ සඳහා කෙනෙක් තිබ්බ ඡන්தோ ඡන්தோ කියලා කියන්නේ තීක්ෂණතාවක් ඇති කරගන්න. ඊට පස්සේ ආයතින් සතිනේ පක්ෂයේ අභිගත පේමෝ ලද්ද ලද අවස්ථාවේ සතිය වැඩිම සඳහා ක්‍රමසාවිදි හොයනවා. ඒ සඳහා මේ බහාතම ලද වීරියකින් නෙවෙයි නිතරම බලන විට පේන්න පටන් අර ගන්නවා. ඒ සතිය කියන එක අඳුනගෙන ජීවිතේට ලං කරගන්න ගියාට පස්සේ ඒ කිසිම වියදමක් යන වැඩක් නෙවෙයි. මේ සතිය වඩන්ඩ ඉන්දියාවේ යන්න ඕන කමක්වත් සුදුරි දිනින්න ඕන කමක්වත් සීල් ගන්න ඕන කමක්වත් පන්සලකට යන්න ඕන කමක්වත් බෞද්ධ වෙන්න ඕන කමක්වත් ගෑනුකම පිරිමි වෙන්න ඕන පිරිමි ගෑනු වෙන්න ඕන කියලා ගතියක්වත් පැවිදි වෙන්න ඕන කියලා ඉතින් මොකක්වත්ම නැහැ. ඒක නිසා මේ මෑතකදී ඒකේ තියෙන මේ ප්‍රභවය ඒ ශක්තිය ඉන්න පටන් අරගත්තට පස්සේ දැන් අපට සුද්ධගෙන් ඉගෙන ගන්න වෙලා තියෙන සතිය කියන එක. සුද්ධ තමයි අපිට වර්ණකලා ගෙනල්ලා පෙන්නන්නේ. ඕම් බලාපංගේ ඒකට කියන ඒන ඒන ඒන සුද්ධෙක් නේන්නේ පිටරටින් ඉන්නේ. එතකොට නම් හරි වටනකමක් තියෙනවා. ඔය හක්ක දෙපාර්තමේන්තුවට ඒ සතිය හඳුල්ලා දෙන්න ගියාට පස්සේ ඉතින් ඒගොල්ලෝ කියනවලු මේක හරියන්න පුළුවන්. හැබැයි මේක බටහිරින් ආපු එකක් නෙවෙයි නිසා අපි කැමති නෑ මේකට අපේ පද්ධතියට ලං කරගන්න. මොකද සුද්ධ දීපයක් ලනුවක් නෙවෙයි. හවුක්කේ කියලා කියන්නේ. අපිට තිබුණේ මේ රෝග ඇති නොවෙන්න කරන වැඩපිළිවෙලනේ සිංහලයා ගාව තිබුණේ. හෙදකමනේ තිබුණේ. දැන් සුද්ධන්නේ මේ වෙදකම ඉස්සරහින් තියලා හෙදකම අවලංගු කරලා දැම්මේ. ඉතින් වෙදකමට කවදාකවත් මේක දාන්න බෑ. හෙදකමට දැම්මට පස්සේ කවුරක්ක ගණන් ගන්නෙත් නෑ. වෙදකමට එනකොට නම් ඕනේ ගාණක් ගෙවලා වැඩ කරන්න ලෑස්ති. ලෙඩ නොවීම සඳහා කරන කටයුත්තකට මේමය කරන්න ඕනේ කිව්වොත් ඒක කවුරක්වත් වැඩක් ගණන් ගන්නෑ. ඉතින් ඒක නිසා මේ වගේ අපේ පද්ධතිය තුළට මේ සතිය දෙන්න හදනකොට ඒගොල්ලෝ එක බටහිර නොවෙන නිසා ඒකට දක්වන මේ ආකල්පය හරි පුදුමයි. හරිම ආසයි. මේක ලෑස්තිලා ගියොත්. මේක තමයි එන්න තියෙන දේ. ඒක නිසා අපේ පද්ධතිය නම් තමන්ගේ පද්ධතියට මගේ වචනයට මගේ ක්‍රියාවට මගේ හිතවිල්ලට මේ සතිය කොහොමද දාගන්නේ ලං කරගන්න කිව්වොත් ඉස්සෙල්ලා මෙන්නේ ආසාත්මක ලක්ෂණ වර්ගය. නුරුස්නා ගතිය එනවා. ලක්ෂණ හතරක් තියෙනවා. සතිය දාපු ගමන් සතිය කාටර දීපු ගමන් <clears throat> ආසාත්මක ලක්ෂණ හතරක් එනවා. නුරුස්නා ගතියක් එනවා. වෙන්න කරගෙන යන වැඩවලදී පවා නුරුස්නා ගතිය එනවා. අපි භාවනා කරන්න එහෙම නැත්නම් සතිය වඩන්න ගියාම සද්දයක් ඇහුණත් වෙනදට වැඩි නුරුස්නා ගතියක් එනවා. වෙනද මේ කම්මැලින බල්ලට හේන ගැහුවට ගානක් නා වගේ දමනුත් මේ කටකම දෙයියාවක් නේද බෙලි කටු මල්ල හොල්ලන වගේ කච කච කච කච කච කච ගා ඉන්නවා දැන් සතිය වලට ගිය ගමන් කවුරු හරි කැස්සොත් කවුරු හරි සිරි සිරි මල්ලක් හෙල්ලුවොත් බල්ලෙක් බිරුවොත් මම්මා චෝදනාව යන්නේ ඉහළ ශ්‍රේෂ්ඨ අධිකරණයට එහෙම සද්ද කරන්න බෑ එහෙම නැත්නම් මේ හිතවිලි කියන එක උදේ ඉඳලා හැන්ද වෙනකන් ඉන්නවා ටොං ගන්න දන්නේ භාවනා කරන්න ගියාම බෑනේ කරන්න බෑනේ මොන දෙයක්වත් කරන්න බෑනේ හිතවිලි එනවයි කියන. ඇඟ පුරාම වේදනාව තමයි gedere ඉන්නකොට ඔය PDF බේගෙන සයිඩ් එකටලා ඉන්නවා. චුයින් ගම් පෙත්තක් කාලා ඔහෙ ඉන්නවා. මෙහි ආවම බලන්නකෝ මේ කූඹියක් කියනවා වගේ දැන්නනේ. මේ වතුර බින්දුවක් කුණිදල පල්ලෙහාටම ගියානේ. ස්නායුවක් සවුත් වෙලාද දන්නේ නැහැ. එහෙම නැත්නම් මේ ඇස් තුල මොකද්දෝ කහනවා. එහෙම නැත්නම් කට වටේ දෙමරයක් බැඳා වගේ මේක තිබුණ නැහැනේ. මේ නුරුස්නා ගති ටික එනකොට හැම කෙනාම රෑ 10ට 11ට කමටහන් ඉල්ලන්නේ. බලන්නකෝ මේක මේ අද රෑ නින්ද යන එක නෑ. මොකද හිතවිලි වගේක් එන. අද නිදා ගන්න බෑ මේ සද්ද වගේක් ඇහෙන. මේ මෙච්චරකල් ගාලල්ල. ඉතින් මේක සරුවචනාංශ කියන මේ සතිය පිහිටවන්න ගිය ගමන් තුවාලෙට බේත් දාන්න ඉස්සලා තුවාලේ වනමුකේ පෑදුවා වගේ ලොකු රිදෙන ගතියක් එනවා. මේක ආධුනිකයට පුදුමාකාර ආවාසයට හිටින්නේ. ආධුනිකයා කියන්නේම මූණ අට කර කර හෙන ගහච්ච තෝම් පිටිනයක් වගේ මූණ ආදාන කර බලන්නකෝ අප්පා සද්ද ඇහෙනවනේ භාවනා කරන්න බෑනේ. බලන්නකෝ අප්පා මේ හිතවිලි එනෝනේ ඇවිදිට කොටත් එනවනේ. ඉතින් මේ කවුරුවරි කිව්වොත් මේ සතිය ඇතුළට දානකොටම ඉස්සල්ලාමෙන් ආසාත්මක ලක්ෂණයක් නුරුස්නා ගතිය මේක සතිය පිටවෙබ්බට ලකුණක්. වනමුකේ පාදණ්ඩ නැතුව බේතාලද බෑනේ. දැන් මනමුකේ පාදලා තියෙන්නේ. මේ සතිය තියෙන නිසා වෙන එකක්ද? මේක සතියට අරියාදෝද කියලා වොත් ඉතින් ඔළුව කහලා කියනවා. ඉතින් සතිය නම් තියෙනවා ඒ උනාට මේ බලන්නකෝ මේ කිඹුලා ගාව වගේ නෙවෙයි මේකේ කොහොිල කටු ඇනිනවා. කිඹුලා කන යොදන්න පුළුවන් ඒක වෙනම කතාවක්. මේ කොහොිල කටු ඇනින එක තමයි විසඳන්න බැරි. භාවනා මධ්‍යස්ථානට ගිහිල්ලා කමටහන් වටානකොට ඔක්කොම නිකන් තොත්ත බබලා වගේ පේන්න පේන්නේ. ඔක්කොම පොඩි පොඩි දේවල් වලට පැය ගණන් කිව කිව ඉන්නවා. හැම කෙනාම එච්චරයි. ආරම්භයේදී ඒ කරන කට කටපුත්තරේ එනුරුස්නා ගතිය ඒක මොකද ඒක කවදාකවත් කෙනෙක් බලාපොරොත්තු වෙන්නේ මේ තතියවරණ ගියාම අපේ සංවේදී භාවය වැඩි වෙනවා කිය. අපේ හිතේ ප්‍රණීත භාවය වැඩි වෙනවා කියලා ඒක දකින්නෙම නුහුරට. ඊට පස්සේ මේ පුද්ගලයාට කමඨාන සුද්ධ නොවුනොත් එයා ඒක කාගරි දෝෂයකට දකිනවා. ළඟ ඉන්න කාගරි දෝෂයකට දකිනවා. ඉතින් ඒ නිසා අනුන්ගේ දොස් දැකීම දස්ස ගුණයකින් විතර වැඩි වෙනවා සතිය වඩනකොට. හොස්ස ළඟින් මැස යන්න බෑ. භාවනා මධ්‍යස්ථාන වල විතර එක එක නියව ගන්න. එක එක ඊර්ෂ්‍යා කරන. වෙන කොයක්වත් නැහැ. හැම භාවනා මධ්‍යස්ථානම ගිහිල්ලා බලන්න මොනම විදියෙන් අරුස්සන්නේ නැහැ. හැම වෙලාවෙම කියනවා මේ මනසට මේ භාවනා කරන්න ඇවිල්ලවත් බැරිද මේ වැඩේ කරන්න? කියලා ඒ පණ්ඩිත සාංශ කියන ඒ ස්වාමීන් වහන්සේ භාවනා කරන්න ගියාට පස්සේ ගියේ චේත්‍යංගන ධම්මචරි විභාගේ පාස් කරලා. ඒ වෙන්නේ නැති දෙයක් සාමාන්‍ය මේකන ගත්ත කෙනෙක් සතිය වඩන්න යන්නේ නැහැ. මේ ශාන්ති කියලා බලනකොට තියෙන හාමුදුරු ගාව එක්කෙනෙක් ළඟවත් විනේ නැතිලු. ආවට ගියට කතා කරනවලු. මාසි සාඩෝ කියනවලු මේක මෙහෙම තියෙන්න ඕනේ කියලා. මේ සංසාරේ මේ ඇත්තටම කියනවා නම් හරිම සදාචාරවාදී මොන විදියෙන්වත් භාවනා කරන්න බැරිලු. මේ මේ අමනියෝ මේ භාවනා මධ්‍යස්ථානට ඇවිල්ලා මේ කරන වැඩ කොයිද භාවනා කරන්නේ? ඉතින් ගිහිල්ලා නිදා ගන්න ගියාම දවල් පරුවේ මේ හාමුදුරුවෝ නලියනවා දකින්නකොට අර බලුබටව දකින්නකොට වගේ කේන්ති යනවා. රැයට ගියාම එක කාමරේ තුන් දෙනෙක් ඉන්නවලු අනිත් එක්කනා මාලිගාවත් ලීමෝල වගේ රෑදීස්සේ ගොරවනවලු. ජර්බරස් ජර්බරස් ජර්බරස් ගා. එන් සුමානයක් ගියලු දෙකක් ගියලු හරියන්නේ නැතු කමටාන් වාර්තාවේ තියෙන්නම දොස්. දවල් 30 එක එකනාට දොස්. රෑ 30 නිින්ද යන්නේ. ඊපස්සේ ෂෝමින් ෂැඩෝ කතා කරලා කියලා තියෙනවා. බී වැඩක් බලාගන්න කියලා. ඒ කොහොම කිව්වද කියලා මතකත් නැතිලු. බුම්බේ වැඩක් බලාගනින් කියලා. ඊට පස්සේ ඒ ශාංශි කියලා භාවනා රැය කල්පනා කරලා ඇඳට වෙලා යකෝ දැන් ඔක්කොම තැහැලා මේ වෙලා භාවනා කරන්න ගියාම කවදාකවත් නැති විදිහට මේ දොස් පේනවා ඔක්කොගෙම. ඒකට පෙන්වලු මම මේ පුංචි ඔරුවක් අරගෙන මුහුදට ගිය ඔරුකාවෙක් ඉතින් විශාල සෙනඟක් මොහොතේ හැම තැනම පේනවලු පුංචි පුංචි ඔරු අරගෙන රුවල් බැඳගෙන වැඩ. ඉතින් මට බෙනුනලු ඈතින් විශාල භයානක කුණාටුවක් එනවා මේගොල්ලෝ ටික ගාණක් නැතුළු මේගොල්ලෝ ඔහේ රෝල දිග අරගෙන ඉන්නවලු. දැන් දන්නවලු තව පොඩ්ඩකින් මේ සුලිසුන ගාපුවාම රෝල බාගත්තනම් බේරුමක් තියෙනවා. ඉතින් කටර රුකුල් දීලා කෑ ගහනවලු කට්ටියට ඔය රුවල් බාගනිලා රුවල් බාගන ඉතින් අර මුහුදේ ඉන්න නිසා ඇහෙන්නේ නැතිලු. උඩ බලනකොට මගේ රුවලත් තාම බාලා නැතිලු. මම මේ අනුන්ට රුවල් බාන්න කතා කරනවා කියලා ඉදා දැනගත්තලු මේ භාවනා කරන්න ගියාම අනුන්ගේ වැරදි දකින්න එක. ඒ වගේ මේගොල්ලන්ට උපදෙස් දෙන්න හිතෙන එක. ඒ කවුරක් හිතන්නේ මේ මේක සංකර භාවයක් මේ මේ සතිය වැඩෙනකොට Tamanට අනුන්ගේ දොස් දැකීම අනිවාර්යයෙන්ම වැඩෙනවා. ඒක නිසා කියනවා කිසිම විදියකට අනුන් දිහා බලන්නත් එපා, කතා කරන්නත් එපා, උපදෙස් දෙන්න යන්නත් එපා. තමන් තමන් ආපු වැඩේ කරන්න කියලා. ඉතින් මුගෝ දෙනෙක් බාහන මැදිස්ත්‍රන්ට ඇවිල්ලා යාළුකම් හදා ගන්න හදනවා. ටෙලිෆෝන් නම්බර එක, ටෙලිග්‍රෑම් නම්බර. මෙව ඉල්ලගෙන හුරතල් වෙන්න හදනවා. හැදුවට පස්සේ අවසානයේ වෙන්නේ මොකද්ද? බුදුහාමුදුරුවෝ පිළිබඳ දෝෂයක් වෙනවා. භාවනා මධ්‍යස්ථානය පිළිබඳ වැරදි අදහසකට යනවා. තමන් ආපු වැඩේ කරගෙන යන්න. වෙන්න ඕන වෙලාවට වැඩි වෙයි. අන්තික Tamanට දොස් දෙන්න පටන් ගන්න බාන රිට්‍රීට් තුනක් හතරක් කරුවා අනික කටේ නම් ගල් ගල් බමුණ තිබ්බ වගේ ෂෝක් එකකට භාවනා කරන මට ඉංග්‍රීසි විනාඩි 5ක් ඉඳගෙන ඉන්න බෑ. නලියනවා. හිතවිලි එනවා. කියලා Taman පිළිවන පුදුමාකාර චෝදනා රාශියක් එන්න පටන් ගන්නවා. ඒකල හිතන බෑ අපි කොහොම කරොක්වත් මේ ආසනේ නම් බෑ. බුදුන් මෛත්‍රී බුදු ආන්තර සාසනේ අපි මෛත්‍රී බුදු සාසනේ එනකොට මේක මත්තන් වෙලා තියෙයි. නිකන් ඡායාව පේන්න මට්ටම් වෙලාදී එදාට ඔක ඇවිල්ලා කරගන්න කියලා. ඉතින් දැන් ওই දානයක් දීගෙන සීලයට රැගෙන ওই ෂේප් එකේ ඉන්න එකයි තියෙන්නේ. ඒ නිසා මේක වෙලාවක් එනවා. මම ඒකම් පොඩ්ඩක් ඉන්නවයි කියලා ওই කරුණු හතර මේ දකින්න දේ පිළිබඳව හිත කරදර ගන්න ගතිය. අනුන්ගේ දොස් දකින්න ගතිය. Taman අව탁සීරු කරන ගතිය. සහ මේ සියල්ල හරියනකම් බලා ඉන්න ගතිය මේ ලෝකේ මට්ටම් වෙනකම් බලා ඉන්නවා වගේ. ඉතින් මේ හතරම වැරදි ඉඳිලා හතරක් නේ. නමුත් මේ හතරෙන්ම කියන්නේ සතිය පිටලයි කියලා. මේ හතරෙන්ම කියන්නේ දැවැඩේ පටන් අරගෙන කියලා. මේක තේරුම් කරලා දෙන්න ගුරුවරයාට බැරි නම් මේ කමටහන සොද්දුනේ නැත්තම් මොකද්ද සාසනය කියලා හිතන්න. මොකද යෝගාවචරයට ඒ ඥානේ කවදාකවත් සහජයෙන් ඉන්නේ නැහැ. ඒකයි මේ කියන්නේ සති නේපක්ක කියලා කියන්නේ මේ සති පරික්ෂක් අවශ්‍යයි. ඒකට ගුරුවරයා කතා කරලා කිව්වොත් එහෙම මෙහෙම තමයි මේකේ එනවා. බඩදරු වෙච්චාම දරුවා බඩට ආවම යම් යම් රෝග ලක්ෂණ වගේක් තියෙනවා. ඒවට රෝග ලක්ෂණ කියන්නේ අපි කියන්නේ දොළ දුක කියලානේ කියන්නේ. දුක් දෙකක් කියනවනේ. මට නම් තාම ළමයි කම්බිලා නැහැ. නමුත් මම මේ අහලා කියන්නේ. ඉතින් ඒක කුලකාන්තාවකට බලන්නේ ඒක ලොකු නම්බුවක්. රාජමහීසිකාට ලොකු නම්බුවක් කැප් ගත්තා. එනවා වෛශ්‍යාවකට ඒක විශාල අවනම්බුවක්. එයා වහාම ගබ්ස කරගන්න. මොකද දරු ගැබක් තියෙනකොට පුරුෂයෝ කැමති නැහැ. ඒ සමේ ගැප් ගත්තට පස්සේ අපි වෛශ්‍යාවක් විදියට වැඩ කරනවද රාජමහේශිකාවක් විදියට වැඩ කරනවද කියන එක 50 50. උගෝදිනේ කටයුතු කරන්නේ මේ සතිය ආවට පස්සේ වෛශ්‍යාවක් ගැප් ගත්තා වගේ. එයා පුළුවන් තරම් ඉක්මනට බන්නවා ගැබ් පහ පහ කරගන්න. ඒකලට සතියේට උණු වතුරක් කරනවා. මූණට කියලා ගහනවා. ඉතින් හරි කර්මස්ථානාචාර්යවරුන් ගියොත් නම් කියාවි මේ උඹ කවදා හරි මාතෘත්වයටපත් වෙන්නේ මාතුගාම කියන නමට ගැළවෙන්නේ ඔය දරුවා වැදුවොත් ඒ නිසා දරුවා විනාශ කරන්න එපා. දරුගැබ මේරෙන්න දීපන්. දරුගැබට පෝෂණය දීපන්. ගැප්පේ රැහැර පාපන්. ඔකට කිරියම් අවුරුපත් කරපන්. එහෙම ලෝකයක් නෙමෙයි අද තියෙන්නේ. අද මුළු ලෝකෙම වෛශ්‍ය ලෝකයක්. සතිය පිළිබඳ උත්සාහ කරන්නේ නැති එක නෙවෙයි. කිසි කෙනෙකුට තේරෙන්නේ නැහැ සතියට උපස්ථාන කරන්න. ඒ සතිය පිළිබඳ උපදෙස් දෙන අයට තේරෙන්නේ නැහැ. මොකද ඒගොල්ලෝ සතියෙන් තොර ශාසනයක් හදාගෙන තියෙන්නේ දැන්. සද්ධාවෙන් නිවන් දකින්න ශාසන හදාගෙන. වීර්යයෙන් නිවන් දකින්න ශාසන හදාගෙන. සමාධියෙන් නිවන් දකින්න ශාසන හදාගෙන. ප්‍රඥාවෙන් නිවන් දකින්න ශාසන හදාගෙන මේ අවශ්‍ය කරන්නා වූ සතිය නැහැ. ඒක දිහා බලනකොට මනමාලය නැති මගුල් ගෙදරක් අද තියෙන ශාසනේ. භාවනා ලෝකේ දිහා බලනකොට මනමාලය නැහැ. ඔක්කොම සැරසිලි ටික තියෙනවා. ආහන්නේ වගේ කොයි වෙලාවකර්මී සතියේ තියෙන ප්‍රායෝගික වටිනාකම සතියේ තියෙන සාපේක්ෂ වටිනාකම තේරුම් අරගත්තා නම් කෙනෙකුට තේරෙන පටන් අරගනි මේක හිමීට තමයි ගැම්ම ගන්නෙ. මේ සතියේ තියෙන ආනුපුබ්බි වැඩපිළිවෙලක්. අනුපුබ්බ සික්ඛා අනුපුබ්බ කිරියා අනුපඩ වෙනස පටන් ගන්නකොට කිසිම සුදුසුකමක් ඕනේ නැහැ. මම එහෙම කියන්නේ මේ සතිය අව탁සීරු කරන්න නෙවෙයි. මේ සතියේ මූලික වැඩේට කිසිම සුසුකමක් ඕනේ නැහැ. ඕනෙම අඟුලි මාල කෙනෙකුට බව පටන් ගන්න පුළුවන්. ඕන වෛශ්‍යාවකට පටන් ගන්න පුළුවන්. කිසිසේත්ම මේ පංචානන්තරිය අකුසල කර්ම කරකරුවත් සතිය පටන් ගන්න බැරි කමක් නැහැ. ඒක අපේ මේ ආගමික නායකයෝ කියන්න කැමති නැහැ. ඒගොල්ලෝ කියනවා නෑ නෑ සුදු ඇඳගෙන බාපණයක් දාගෙන කැලණිගගේ නාලා සුන්ද සබංගාලා ඉන්න පොලිවේ අපි ඒතොර තමයි සති වඩන්න පුළුවන් කියලා. ඒ මොකද ඒගොල්ලෝ ඒකෙන් මොකද්ද මේ බිස්නස් කරන්න හදන. මම සතිය පටන් අරගන්නවා මම පන්සිල් පද පහම කඩලා තිබ්බා. අනික් සිල් පද දැනගෙන හිටියේ නැති තිබ්බනම් ඒවත් කඩනවා. මයිලඟ කිසිම දෙයකට මායිමක් තිබුණේ නෑ. අම්මු අම්මු ගල්ලි ලන්දාරියෙක්. ධම්මික හමුදුරුව මට දීපු හැටි. උන්වහන්සේ කවදාකවත් මේක මේ රෝග නිర్ణ ක්‍රමයක් හෝ එහෙම නැත්නම් මේ ලෙඩ රෝග සනීප කරන එක නෙවෙයි. මත්තර නොවීම පිණිස මේක තියෙන හෙදකම. මට ඒකවත් තේරුනේ නැහැ. හැබැයි මට හිතුණා මේක නිකන් ඉන්න එකට ඔය කරගෙන කරගෙන යන් කියලා. ඔය ඔක්කොටම වැඩි ගොඩක් වෙලා ගත්තා. අඩු ගන්න මේ සතිය කියන එක මොකද්ද කියලා දැනගන්න මට අවුරුදු 8ක් විතර ගියා. හැබැයි දිගටම හෙව්වා. ඉංග්‍රීසි පොත්වල හෙව්වා, පාලි පොත්වල හෙව්වා, සිංහල පොත්වල හෙව්වා. වැඩ කරන අය ඇසුරු කරා හොයන හොයන යනකොට පේන තියෙනවා මේක මහා නිදානයක්. කවුරුත් ඇහ ගහලවත් නැහැ. ඊට පස්සේ ලොකු සංසිත එක බාහන කරලා පන්දි සංසිත එක බාහන කරලා මේක සාකච්ඡා කරන්න හැටි මේක කමඨාන සුද්ධ කරන්න හැටි මේක හෙලිදරව් කරන්න හැටි ඒක අර සතිය ගණනකට වැඩි අපා. ඊට පස්සේ තමයි තීරණ පටන් අරගත්තේ මේක හරි හැටියට දෙනවා නම් මේක හරි හැටියට ඉදිරිපත් කරනවා නම් කිසි කෙනෙක් ඔය පටලවිල්ල කරගන්නේ නැහැ. නමුත් ඒක ඉදිරිපත් කරන ක්‍රමයක් නෙවෙයි අද ලෝකේ තියෙන අධ්‍යාපන ක්‍රමේවත් ආර්ථිකේවත් දේශපාලනේවත් මේ ඕගොල්ලෝ බලාපොරොත්තු වෙන රටේ දියුණුවත් කවදාකවත් සතියට සහයෝගී පිණිස ඉතින් නැහැ. හැබැයි එකක් තියෙනවා. මේ මොන්න જાති මේ සියලු බලවේග නොමග ගියත් සතිය වැඩ කරන්න බාධාවකුත් නැහැ. කවදාවත් බාධාවක් වෙන්නේ සතිය එහෙම මේ ඔය මේ අකුසලයකට හෝ වැරදි ජීවන රටාවකට කද්දාකත්ම අයින් කරන්නේ. දිගට කරගෙන යන්න ඕනේ. ඉතින් ඒක නිසා මේ සති නේපක්ඛ භාවය. එහෙම නැත්නම් සති මේ පරිචය එහෙනම් මේ පාටිහාරීය ඥානය කියන එක ඒක හේතුක වෙන එකක් නෙවෙයි. අප්‍රතිහතව දිගට කරන්න ඕනේ. කරනකොට කරනකොට කරනකොට මේක ගැම්ම කන්න පටන් අර ගන්නවා. ඉතින් සර්වඥාන්සේ ඉන්න කාලෙත් මානවකෙක් ඇවිල්ලා සරුවචන සිස්සලාදි කතා කරලා කියනවා. සමන්ති සබ්බන්ති ලෝකේ සෝතාණංකින් නිවාරේ. අවසරයි ස්වාමීන් වහන්සේ මේක කරන්න ඕන බව නම් තේරෙන්නේ උනට මේ ගලන ගැල්ම ඇහෙන් දිගටම රූප වලන්න තියෙන ආසාවක් තියෙනවා කිලෝරක් කරන්න බෑ. කනෙන් සද්ද අහන්න තියෙන ආසාව කිලෝරක් නෑ. නාසයට දිවට කයට මේ සැප දෙන්න තියෙන ආසාව කිලෝරක් නෑ. හිතට වල් බూరు අදහස් ගලනවා කිලෝරක් නෑ. දරුවන්ගේ ප්‍රශ්න කිලෝරක් නැහැ. නෑයින්ගේ ප්‍රශ්න කිලෝරක් නැහැ. ආර්ථික ප්‍රශ්න කිලෝරක් නැහැ. දේශපාලන ප්‍රශ්න කිලෝරක් නෙමෙයි. මේ හැම පැත්තෙම ගලන ස්රෝතයන් රාශියක් තියෙනවා. සමන්ති සබ්බන්ති ලෝකේ. හැම පැත්තෙම ගලනවා. පල්ලෙහාටත් ගලනවා, අහරහටත් ගලනවා. දීසුලිත් ගලනවා, යටත් ගලනවා. සෝතානංකින් නිවාරේ මේ කොහොමද ස්වාමීන් වහන්සේ මේ වගේ මේ සංතාර ස්රෝතයක් විවිධාංගීකරණ වෙලා මෙහෙම පාරදී කොහොමද මේ කීකරු කරගන්නේ? සෝතානංකින් නිවාරේ කින්න සෝතා පිටියේදී. මේක මේ මේ ගලනේ නැතර කරන්නේ කොහොමද? ඒ ඒ කියන කෙනා ඒ ප්‍රශ්නේ අහන කෙනා අනිවාර්යයෙන්ම මේ සතිය වගේ දෙයක තැහෙන කාලයක් යෙදිලා බලාපොරොත්තු සුන් කරගන්නේ බුදු වෙනෙක් එනකන් ඉඳපු කෙනෙක් වගේ. ඉතින් බුදුරජාණන් කියනවා සමන්ති සබ්බන්ති ලෝකේ ලෝකේ හැමතැනම මේ ශ්‍රෝතියෝ ගන්නවා. සෝතානං සංවරම් භූමි මම ඔබට කියලා දෙන්නම් මේක සංවර කරන්නට සතිතේ තන් නිවාරේ පඤ්ඤායේතේ පිටියරේ මේ මහා ගඟක් හරහා විශාල වේල්ලක් හදන්න කරන කෙනෙක් වගේ ওই වේල්ල හදන්න බෑ ගඟ පොඩ්ඩක් පැත්තකට හරවන්න ඕනේ වැලි කොට්ට ටිකක් දාලා. ගඟේ එක පැත්තකට වැලි කොට්ට ටිකක් දාලා ගඟ එහා පැත්තෙන් හරව ගන්න. ඒක ලියලා අර හැදිච්ච ඉඩේ වලවල් හාරලා ජම්බාර බස්සලා හොඳ කොන්ක්‍රීට් කණුවක් ගහ ගන්න ඕන. එතකන් ගඟට එහා පැත්තෙන් යන්න දෙන්න. ඊට පස්සේ දැන් මේ කොන්ක්‍රීට් කණුව හරියට පස්සේ අර වැලි කොට ටික අයින් කරලා ගඟේ හරියටම පටු තැනක ගලක් තියෙන තැනක එහා පැත්තෙන් වැලි කොට ගහලා ගඟ පොඩ්ඩක් මෙහෙට හරවන්න. හරලා ඔතන ජම්බාරයක් බස ගන්නවා. හොඳට කණුවක් බස ගන්න. ඊට පස්සේ තමයි මේ දෙක කාදාරෙන් අවශ්‍ය නම් මැදට කණුවක් දාගෙන මේක හරහා කොන්ක්‍රීට් දාන්න වෙන්නේ. ඒක නිසා පළවෙනියෙන් ගඟ වැලිකොට්ට මාර්ගයෙන් හැරවීම කියන එක තමයි සත්‍ය කියන්නේ. මේ ගලන ස්වභාවයෙන් අපි එක පැත්තකට ඉඩක් කරගන්න. ඒ ඉඩට ගිය ගමන් ගඟ කැළඹෙනවා. එතෙන් යන්නේ ඉස්සලා ගඟ බොහෝම නිින්දෙන් ගලාගෙන කොයි වෙලාවක හරි ගඟ එක පැත්තකට අපි වැලිකොට්ට ටිකක් දාපු ගමන් ඒ ගඟ පුදුම විදිහට කැළඹිලා අර වැලිකොට්ට කඩාගෙන ඉවර වෙනකම්ම ගඟේ මහාන සංසුන් ගතියක් එනවා. ඒ වගේ තමයි මේ සතිය හඳුන්ලා දීපු ගමන් අපේ පෞරුෂත්වයේ අපේ රුචි අරුචිකම් වල අපේ දෛනික ජීවිතයේ අපේ සමාජ ජීවිතේ මොනවදෝ කැළඹිල්ලක් එනවා. ඒක හරියට ඉස්ත්‍යාවක් ගැප් ගත්තා වගේ. අර ගත ගත කරපු සාමාන්‍ය රසායනික ශරීරය වෙනස් වෙනවා. එයාගේ මේ කාම ආසාවල් වල වෙනසක් ඇති වෙනවා. ඒ වගේම ලොකු වෙනසක් එන්න පටන් ගන්නවා. ඉතින් මේක දන්නේ නැත්නම් මේක දන්නේ නැතුව මේ වැලිකොට්ට දාගෙන බලන්න හිටියොත් බෑ වැලිකොට්ට දාපු වෙලාවේ වහාම වල හාරගෙන මේකේ කොන්ක්‍රීට් ජම්බාර බස ගන්න ඕනේ. ඉතින් අපි වෙලාවක වැලිකොට්ටයක් දාලා ගෙදර ගිහලා බුදියාගෙන ඉඳලා ආයෙ ඇවිල්ලා බලනකොට ඔන්න වැලිකොට්ටේ නැහැ. ගිහියන්ගේ වැඩ කිව්වොත් මම අර ඉඳලා තියෙන අවුරුදු 7-8ක් විතර ওই සතිය වඩන ගමන් ගිහිවෙක ඉඳලා හරි ආසයිතනවා මේ වැඩවල හැටි. වැලිකොට්ටයක් ගෙනන් තියලා ගිහිල්ලා බුලත් ටිකක් කාලා සුරුට්ටුවක් එම් බීලා ආපහු ඇවිල්ලා බලනකොට ගඟ තියා කියලා කියනවා බලන්නකො මේ ගඟෙන් කිසිම සහයෝගයක් නැහැ මේ ගඟ තිබුණට ඉඩ කැළඹිලා නේද වැලිකොට්ටය අරන් ගිහිල්ලා. ගඟට ගිනුනොත් ගඟන්නේ හ්ම් කියලා. ඉතින් මේ වගේ කොයි වෙලාවකරි මේ වැලිකොට්ටේ දාපු වෙලාවෙ ඉඳලා ඒක අරඹනලද වීරිය ඇතුව ඒකට තව කොට්ටයක් දාලා තව කොට්ටයක් දාලා මේක වැඩි අනතරමැද මේ වලහා අරගෙන මේ ජම්බාරේ බස ගන්නවා කියන එක ඔය අපේ සාමාන්‍ය දැනුමක් ඔතන තියෙන්නේ මහා ලොකු විශිෂ්ට ඥානයක් ඔතන නැහැ. හැබැයි වැඩිට බැස්සට පස්සේ කරාරින්න එපා. Taman ඒ කරපු පළවෙනි වැලිකොට්ටට ගෞරව කරන්න. ඒක දිගට යන්න ඕනේ. ඒක කරාට පස්සේ ආට තේරෙන පටන් අර ගන්නවා. ඒක දාලා ඒ කියන්නේ පටන් ගත්තට පස්සේ දිගට මේකේ මේ බැඳී ගත කරන්න ඕන නිසාට වැලි කොටේ දානකම් ආරම්භ විරිය නම් ඊට පස්සේ නෙක්ඛම්ම විරිය කියලා ඒක ඒකට තව කොට්ට දමමින් ඒක කඩාගෙන යන්න දෙන්නෙත් නැතුව ඉතුරු වැලිත් මෙහි යද්දී මේක ගඟ පැත්තකට හරවලා තියාගෙන ඉන්නවා කියන එක ඒක සම්මත ක්‍රමයක්. ඒකට මේ සරුවච්චන් වහන්සේ නමක් ඕනේ නැහැ. සරුවච්චන් නමක් කියන්නේ ගඟ එක සැරේ වහන්න බෑ. මේක එක පැත්තකට ඉවුර ඇඳපු ගමන් ගඟ අනිත් පැත්තේ ඉවුර කඩාගෙන යනවා. ඒක පිළිබඳ කවදාකවත් හිතන්න එපා මේ සතිය පටන් ගත්ත ගමන් සදාචාරයක් එයි සතිය පටන් ගත්ත ගමන් සීලයක් එයි සතිය පටන් ගත්ත ගමන් ඉන්ද්‍රිය සංවරයක් එයි කියලා. හැබැයි ලෝකයා එහෙම තමයි හිතන්නේ. අපි කිව්වොත් එම් භාවනා කරන්න යනවා කියලා ලෝකයා බලන්නේ රහතන් වහන්සේ දෙනෙක් තියා බලනවානේ. රහ උඹ භාවනා කරනවා නම් කහින්න බෑ. භාවනා කරනවා නම් කහන්න බෑ. ඔබ භාවනා කරනවා මෙහෙම කෙලින්ම ඉන්න ඕනේ. ඉතින් අපිත් අර පිස්සානම් අතක් damage කියලා වගේ ඒගොල්ල බලාපොරොත්තුෙන් දාන්න නටන්න පටන් ගන්නවා. නටන්න පටන් ගත්තාම පිස්සු ඩබල් වෙනවා. පිස්සු හොඳ එකේ නෝ. කාටවත් කියන්න එපා. කාට කිව්වත් මේක හරි අපලයි. ගීයන්ගේ වැඩවල තියෙන සෝබනේ විතරයි කියාපෑම් විතරයි. හංගල කරන්න දන්නේ නැහැ. හංගල කරන්න දන්නම් අවලම්බුවක් නෙමෙයි මේ. ඒක හිතන්න එපා. නමුත් මේ මිනිස්සුන්ට මේකේ සහයෝගය ඉල්ලන්න බලාපොරොත්තු වෙන කෙනාගේ ලැබෙන්නේ නම් කෙනෙහිල්ලක් තමයි. එකක් කඩතොළු හදා ගන්නට ගොයින් මට උණු වියෝයා දෙකක් කඩතොළු හදා දුන්නයි ඉඳුරුයේ ආචාර්යා කියලා වගේ කොයි ගුරුරයා ගාවට ගියත් කොයි භාවනා කරන ගානට ගියත් දෙන්නේ ලනුවක් තමයි. හැබැයි දෙන්නේ හිතලා නෙවෙයි. ඒගොල්ලෝ දන්න දේ දෙනවා. ඉතින් මෙයත් කනවා. කොයි කෙනා ගාවට යන්න ඕනද කොයි එක හරිද කියලා හරිම හරිම අසරණ තත්යක් තියෙන. ඒකත් එක විදිහට බලනකොට ඉතින් කර්මේ සහ කර්මඵලයයි ප්‍රයෝග ඥානයි තියෙනවා. ඉතින් මේ විදිහට කොයි වෙලාවකරියේ කණු ටික ගහලා මේකට යකඩ ගේට්ටු දාලා ඊට පස්සේ ගේට්ටු බැස්සුවාට පස්සේ ගඟට අතර වෙනවා වගේ මේ සංවරයක් ඇති කරගත්තට පස්සේ සතියෙන් ප්‍රඥාවෙන් තමයි ගඟ නතර කරන්නේ. ප්‍රඥාවට එනකොට ඒ ගඟේ තියෙන කඩප්පුලි ගති කඩාගෙන යන ගති මොකක්වත් බෑ දෙපැත්තෙන් හොඳට බර පිහිටවලා තියෙන්නේ. ඉතින් මේ දෙකේදී මේ ඉස්සෙල්ලා මේක කීකරු කරගෙන ඊට පස්සේ ඒකට කොන්ක්‍රීට් යකඩ දාලා ඊට පස්සේ මේකේ වහනවා කියන එක සාමාන්‍යයෙන් කියන්න පුළුවන් කාට හරි සල්ලි කර්මයක් කරන්න ඕන නම් ඉස්සෙල්ලා ලෙඩා සීනති කරගන්න ඕන. ඊට පස්සේ තමයි කපන්න පුළුවන්. නැත්තම් ලෙඩාගෙන්ව සහයෝගය ලැබෙන්නේ නැහැ. ලෙඩත් කරන්නේ දඟලනවා, කලබල කරනවා. ලේ දකින්නට ඉන්න බෑ. නිකමට හිතන්න ලෙඩා කොටියෙක් නම් සීතනිත කරන්නේ නැතුව ඔපරේෂන් කරන්න ගියොත් වෙදාට මොනවා වෙද? බෙල්ල ඉතුරු වෙන්නේ නැහැ. එසා වට්ට ගන්න ඕන. ඉතින් වට්ට ගැනීමලට අපි ඒකටවත් අපි කැමති නැහැ. අපි කියනවා එහෙම බෑ. මේ ප්‍රകൃතිය ඉඳගෙන කරන්න බැද්ද කියලා. කරන්න බෑ. ඒකට වැඩ ටික කෙරෙන්න ඕනේ. නිසා මේ සතියෙන් වැඩ කරන කෙනා නැත්තම් මේ සති පාටිහාරීය ඥානය ලබන්න හදන කෙනා ඇසුරු කළ යුතු නොයුතු ගත යුතු නොගත යුතු පැතිකඩ රාශියක් තියෙනවා. ඒක සාමාන්‍ය බුද්ධිය තියෙනවා. ඒ සාමාන්‍ය බුද්ධියෙන් මේ ගත යුතු පැති ගැනීම සහ හල යුතු පැති හැරීම කියන්නේ අනුග්‍රහ කරනවා කිය. අනුග්‍රහ කරනකොට අපිට පේනවා අපිට වේලාවකට ගත හැකි විකල්ප දාස් ගණක් තියෙනවා. කොයි එකද ගන්නෙ කියන එකෙන් වෙන්නේ උදව්වක්ද අරියාදුවක්ද කියලා සිද්ධ වෙනවා. ඉතින් යා වැරදි එක ගත්තත් එයා දැනගන්න මේක ගත්තොත් අරියාදුයි. මේක ගත්තොත් හරියනවා. ඉතින් ඒ පරිවේශයෙන්ට අපි කියනවා ආර්ය පරිවේශණය කියලා. ඉතින් ඒ නිසා සමහරලාට ඊටාත්ම දක්ෂ යෝගාවචරිකට වුණත් වැරදි දේ ගන්න ඉඩ තියෙනවා. හැබැයි යා හොඳටම දන්නවා ගත්තට ප්‍රශ්නයක් නැහැ මම දන්නවා මේක ගත යුතු නැහැ කියලා. උදාහරණයක් වශයෙන් කියනවා අපි මේ සක්මන් කරනවා හරි භාවනා කරනවා හරි අපිට මොකක් හරි හිතවිල්ලක් එනවා ඊට පස්සේ අපි ඒ හිතවිල්ල අබිරමණය කරනවා. දන්නේම නැතුව ඒක අරගෙන යනවා. ඒකට යෝගාවචර තියෙන එක තරම් නෑ මං වෙන්නේකොට තරම් නෑ. නමුත් එයා දන්නවා මේ වැගේ පැත්තකට ගිහිල්ලි වරලා ඒ ඇදගෙන යන ගතිය තාමම ඉක්මොලා නැහැ. මේකට කලබල වෙන්න එපා. ඔය කොච්චර හිතවිල්ලකින් කෙලෙසුණත් නැවත සතිය පිහිටවන්න බැරි තත්යකටපත් වෙන්නේ නැහැ. ස්ථිරහණයක් වෙලා නැහැ. නිසා ඕටි ඉසాత බඳගෙන අඬන්නවක් අසදාචාරය කෙලෙසුණයි කියලා සිල්පත කැඩුණයි කියලා නටන්නත් එපා. මේකෙත් තමයි තියෙනවා අනිත් දවසේ මේක කරන්න හැටි. ආන්නේ විදිහට මේ සතිය වඩනකොට තමන් පිළිබඳ මෛත්‍රියක් නැත්නම් තමන් පිළිබඳ අනුකම්පාවක් නැත්නම් තමන් පිළිබඳ මුදිතාවක් නැත්නම් ඒ කෙනා මේ දඬු බෙරේ පෙරලන්න වගේ කුරුසෙ තියලා එන ගැහුවා වගේ තද අපහසුකටපත් වෙනවා සත්‍ය මුල් ටිකේ කවුරුණත් කාටවත් ඒක වෙනවා නිකන් දඬු වෙන ගතියක් එනවා නමුත් ඊට පස්සේ දැනගන්න මේක කරලා කරලා කරලා කරලා කරලා මේකට කියනවා කළ පුරුද්ද අහ පුරුද්ද දැක පුරුද්ද කියලා එහෙම නැත්නම් නැවත නැවත යෙදවීමට තරුවචනාංශය කියනවා දේශනා කරනවා අනුපස්සනා කරන්න කියලා. ඒ වැරද්දම එහෙම වෙන්න දෙන්නේ කියලා. ආයෙසරක් වෙන්න දෙන්න. ඉතින් බලාන ඉන්න කට්ටිය නම් කියනවා එහෙම කරන්නේ කොහොමද? ආ මේම භාවනා කරන කෙනේ සීලේ තියෙන හැම වැරද්දක් වෙන්නේ කොහොමද? වැරද්ද කරනවා නෙවෙයි වෙනවා. ඒ වැරද්දම නැවත සැරයක් බලන්න. තව සැරයක් බලන්න බලන්න බලන්න බලන්න වැරද්ද ඔද්දල් වෙන ප්‍රමාණය අඩු වෙන්න පටන් ගන්නවා. අපිට පළවෙනි සැරේ භාවනා කරනකොට මේ යම් වෙලාවක අපට සෑහෙන සද්දයක් තියෙන වෙලාවක භවනා කරනකොට අපිට හිතෙනවා දැන් නම් හරි වැඩේ සෑහෙන දුරට සද්ද ඉවසන්න පුළුවන්. අනිත් දවසෙත් යනකොට ආයෙ සද්දෙට හිත කලබල වෙනවා. ආයෙ සද්ද කරපු කෙනාට බයින්න යනවා. ඒත් යන්නේ. ගියාට පස්සේ තේරෙයි එnde ende ende ende අර චෝදනා ස්වරූපේ සහ අයිතිවාසිකම් ඉල්ලන ගතිය යෝගාචරගේ හිමීට පටන් අරගෙන දිගින් දිගට දිගින් දිගට යනවා කාටවත් නොකිය මට මේක විශ්න ගන්න බැරිද? ඒක තමයි ස්වාධීනත්වය කියන්නේ. ඒක තමයි ස්වායක්ත භාවය කියන්නේ. ඒක තමයි විමුක්තිය කියන්නේ. අනුන්ට කියන්න ඕනේ මේක කාගෙන ඉන්න බැරිද කියලා. ඉන්න ඉන්න ඉන්න යෝගාවචරයට තේින්න පටන් ගන්නවා මං ඉස්සර නම් හැම කෙනාටම කී කියා දඟලන්න පටන් ගන්නවා. දැන් තෑයෙන ප්‍රමාණයක් Taman ගෙවැ ටික Tamanට කරගෙන යන්න පුළුවන්. එතකොට මේ යෝගාවචරයට ප්‍රතිශක්තිය එන්න පටන් අර ගන්නවා. ඒ නිසා මේ සතිය අපේ තියෙන ජීවිතයේ තියෙන හැම පුරුද්දක්ම හැම රුචිකත්වයක්ම හැම අරුචි ගතියක්ම අලුතෙන් සලකා බලනවා හරියට පිට කෙනෙක් Taman දිහා බලනවා ඒ වැරද්ද කරන ගමන්ම නැත්නම් වැරද්ද වෙන ගමන්ම Tamanම Taman දිහා බලනවා ඒකට කියනවා ප්‍රත්‍යවේක්ෂාව කියලා Taman පැත්තකටලා Taman දිහා බලනවා ඒක හරියට Taman මොකද නාඩගමක් නඩනවා නැත්නම් තෙල්ලමක් කරනවා නැත්නම් විහිළුවට හරි කමන්නේ තමම වීඩියෝ ක්ලිප් එකක් හදලා ඒක දිහා බලාගෙන ඉන්නවා කොහොමද මම වැඩ කළා තියෙන හැටි එතකොට තේරෙන්න පටන් අර ගන්නවා මහා පුදුමාකාර වෙනසක්. ඇතුලෙන් ඉඳලා පිට බලනවා විතර නෙවෙයි පිටේ ඉඳලා ඇතුල බලන හැටි. මේ ළඟදී මට සිද්ධ වුණා මේ අවුරුදු 20කට විතර ඉස්සෙල්ලා මං කියපු බණක් අහන. සම්පූර්ණ අලුත් දෙයක්. අයියා වගේ මේ කියවන කියවන කියවන කියන යනවා බලන්න වෙලාවක් ඉන්නේ බැලුවට පස්සේ තේරෙට පටන් අර ගන්නවා මේ මම මමමයි කියලා තියෙන මේ. මේකත් ලෝකයක් ධර්මානිස් කියලා හිතෙනවා. වෙලෙන්නේ නෑනේ වෙලෙන්නේ නෑනේ ඔහි යනවා. කාගෙන කාගෙන කාගෙන කාගෙන යනවා. තමන්ම තමන් දිහා නැවත හැරිලා බලන ප්‍රතිවීක්ෂා කරන වෙලාවට ගියාට පස්සේ තේරෙනවා ඊ පරණ මනුස්සයා මැරිලා දැන් අලුතෙන් ඉපදිලා වගේ. පැවිදෙන්නේ ඉස්සල ජීවිතේ තියෙන එකක් බලනකොට දැන් මැරිලා ඉපදිලා වගේ. අපි පේන මැරිලා නෑ මේ සරුවචනාංශෙත් එක්ක අපි මේ පරිණාමයකට යනවා වෙනස් වෙනවා. ඕකම තමයි මරණය කියන්නේ. ඒ නිසා අපි කවුරුහරි අපිට බයින්වයි කියලා හිතන්නකො. ඒක ලොකු අර්ථ විවරණයක්. ඒ මනුස්සයා අපිට කියලා දෙනවා ඔබ මෙහෙමයි කියලා. ඉතින් කොච්චර හොඳද? සත්පුරුෂයාට ඒක විශාල ලාභයක්. අසත්පුරුෂයාට උඹ එන්න එපා මගේ වැඩවලට අත තියන්න. උඹට කවුද අවසර දුන්නේ කියලා අපි අර එන සම්පූර්ණ ප්‍රතිලාභ විනාශ කරනවා. ඒක නිසා අර සතිය තන වැඩිගෙන යනකොට අවසාන වශයෙන් සඳහන් කර තියෙන නිද්දස වස්තුව ඒක තියෙනවා දික්ටිපටි විජ්ජ දෘෂ්ටි තමයි මෙතෙක්කල් කනපින්ඩාගෙන තියෙන දෘෂ්ටිපටි වේද කරන්න පටන් ගන්නවා මම ඉස්සර මේකට හරි කැමතියි නමුත් දැන් ආයෙසරයක් බන්නවා අකමැතිත් නැහැ කැමතිත් නැහැ මගේ පුංචි කාලේ මට වන්දකයි එළවලු જાති දෙක තුනක් තියෙනවා මට පෙන්වන්නම බෑ ඒක ගෙදිට ගිනකොටත් මම විසිකරනවා. එළුවල රුල් කුඩේ තිබ්බත් විසිකරනවා. දැන් බලනකොට මට එහෙම තිබුණාද කියලාවත් මතක නැහැ එහෙම යුගයක්. අරවර අවල් දේවල්ට කැමැති. දැන් බලනකොට නෑ ඔය පාත්‍රයට වටනකොට පස්සේ තුන දෙක එක කලවම් කරෝ කොන්ක්‍රීට් එක ගහගෙන ගහගෙන ගහගෙන ගහගෙන ඉච්චරයි. ඉතින් කවදද මේ ඒ නැවත සලකා බැලීම සිදු වෙලා තියෙන්නේ කියලා මතකත් නැහැ. ඒ නිසා අපි දැනට බදාගෙන ඉනවා පුදුමාකාර දිට්ටි වගේ. පුද්ගලය පිළිබඳ ආකල්ප තියෙනවා. කැම පිළිබඳව, ඊර්තු පිළිබඳව, එක එක පිළිබඳව මේ ඔක්කොම අපි දැඩිසේ බලනවා කවුරු හරි කවදා හෝ Taman පිටේ ඉඳලා මේක දිහා බලනවා. ඒ දික්ටි පටිවේදේ නැති තාක්කල් Tamanගේම හිරගෙදරක තමයි Taman ඉන්නේ. ඒ හිරගෙදර නිතර උළු අහනවා, පිත්තල බඩු බඳිනවා, සූදානම් කරකට චින්තකකා ඕකේ ඉන්නවා. මේක හිරගෙදරක් බව දන්නේ නැහැ. ඒක එළියට ගිහිල්ලා බැලුවොත් පේනවා යකෝ මේකට යන්නේ වැරදි කාර්යෝ. දැන් උඹ උඹ ඔච්චර කල් ඕක රැකගෙන හිටියට මේ හිර කාර්යෝ දාන තැනක් කිය. මෙතෙක් අපි මේ බැඳගෙන හිටපු දේ ඒකෙන් අමාරුම දේ තමයි මේ සදාචාරය. බෞද්ධය බැඳෙන විශාලම කටුකොහල තමයි සදාචාරය. සදාචාරය අත්‍යවශ්‍යයි ආරම්භයේදී. නෝ සදාචාරය පන්නන්න වෙනවා. ওই උද්‍යප්පඥානින් එහා පැත්තට. මේ යෝගාවචරය කොච්චර කෙරුවක්වත් ඒ සදාචාරේ පන්නන්න ඕන වෙලාවේ පන්නන්නේ නැහැ. ඉතින් ඒකට වෙන්නේ අර සදාචාරෙටම කොටු වෙලා එහා පැත්තට ය아가න්න බැරි වෙනවා. ඒක නිකන් අර බයිබලයේ කියලා තියෙනවා ඔටුවෙක් ඉදිකටු විලකින් එහා පැත්තට යන්න හදනවා වගේ. යන්න බෑ. එහා පැත්තට යනකොට ඒකේ දීර්ඝ ස්වරූපයක් තියෙනවා. ඒ දීර්ඝ ස්වරූපෙට යනකොට අපිට හිර වෙලා තියෙන මේ සදාචාරය සදාචාරය විතරක් නෙවෙයි නමුත් ඒක හුත්තටම කැපිපෙන දෙයක්. මෙතෙන් සරුවචනාංශයේ මේක හසුරෝප හැටි. ශීල විසුද්ධිය ගිහිල්ලා චිත්ත විසුද්ධි, ditthi විසුද්ධි, මග්ගා මග්ග ඥාන දර්ශන විසුද්ධියට ගියාට පස්සේ හිමීට අර මුල් මුල් කොටස් හතරප හැටි කාටවත් තේරෙන්නේ ඉතින් ලාවට වගේ පේන තියෙන අපේ යට තියෙන චිත්‍රයේ උඩට කොට වෙන්න හේතු වෙච්ච ඉනිමකට පයින් ගහලා තියෙනවා. ඉනිමකට පයින් ගහන එක මහා කඩප්පුලි වැඩන්නේ. නිස්සාරණවනේ හැටි එහෙම තමයි. මම එන්නේ ඉස්සෙල්ලා ওই චිත්‍රය ඇඳලා තිබ්බේ. උඩට ගැඩ වුණාට පස්සේ ගහනපයි. අපි එම නැ ඉනිමග තියානිනව කටුගේ. ෂෝකේස් එකේ අනේ උඩට ගොඩ වෙන්න ගිය ඉනිමගනේ අප්පා කොච්චර කෙරුවත් කියලා. ඉතින් ෂෝකේස් එකේ දාන්න බෑනේ මේක. ඒ වගේ බෞද්ධයර තියෙන ප්‍රධාන ආගම හැම එකකම මේක ගිලක් බාඩපත් කරන තියෙනවා මේ සදාචාර ඉස්සරහට ගෙනියන්න ගිහිල්ලා සදාචාරයේ අවශ්‍ය වෙන්නේ මතක තියාගෙන ඉන්න සමාජශීලී වැඩවලට විතරයි. ආචාර ධර්ම දෙන්නෙක් ඉන්නවන සදාචාරය වෙන්න. බුදුජානනාංශය එක තැනකදී තනි කරනවා. තනි කරනකොට අරඤ්‍යගතව, රුක්ක මූලගතව, ශුඤ්ඤාගාරගතව එතකොට අපිට හුදෙකලාව අවශ්‍ය වෙනවා. එතකොට අපිට විවේකී අවශ්‍ය වෙනවා. එතකොට අපි විශ්‍රාමයේ වශයෙන් උඩ මොන සදාචාරයද? එතෙන්දිවත් මේ අපි මේ ගినాපු හනමිටිය බිම තියන්න බැරි නිසා අපි අර ඉදිකටුවලකින් යන්න දඟලන මේ මේ ඔටුවෙක් වාගේ මේ දඟලන දැඟලිල්ල කියලා දෙන්න ගිය ගමන් වරදව ගන්න. කියලා දෙන්න ගිය ගමන් වරදව ගන්න මේ සදාචාරයට විරුද්ධව කතා කරනවාද? සම්සාමේ සංස්කෘතියට විරුද්ධව කතා කරනවාද? ආගමට විරුද්ධව කතා කරනවාද කියලා. නමුත් ඒ සුත්ත නිපාතේ වගේ පොතක එහෙම නැත්නම් ඒ යම් යම් තැනකල ਸਰවචන්ස මේක මේ එක තැනක තිබුණ දේ අනිත් තැනට ගෙනියන හැටි මේ පරිණාමය හරහා එකින්කට ගෙනියනකොට මේ සති චෛතසිකය කරලා දෙන මේ මේ සත්ක්‍රියාව වෙන මොනම චෛතසිකමක් කරන්න බෑ. සද්ධාවට බෑ. කවදාකවත් සදාචාරය පිළිබඳ විචනත්වයක් වත්තෙන් බලන්න. වීරියන සමාහට කරයි. සමාධියට බෑ ප්‍රඥාවට බෑ. සතියට පුළුවන්. සතියට පුළුවන් මේක දිගේ මල් මාලක ඇතුලේ තියෙන නූල වගේ කැඩෙන්නේ නැතුව ගෙනියන්න. ඉතින් ඒක දිහා බලනකොට පේනවා මිනිස්සු කොච්චර අකමැතිද ඒ තමන්ගේ රාමුව කඩා ගන්න. තමන් ඒ ඉන්න හනමිටි ටික බිම තියා ගන්න අමාරුයි. ඉතින් ඒක නිසා නැවත නැතෝ කොච්චර සතිය වැඩුවත් ඒක තැනකට ගිහිල්ලා අවිල්ලවල අයෝනිසෝ මනසිකාරයෙන්මයි කල්පනා කරන්නේ යෝනිසෝ මනසිකාරයේ පේන්නේ හිතුවක්කාරකමක් ඒක මේ මේ රැඩිකල් වාදී වැඩක්. ඒක රැඩිකල් තමයි. ඒ රැඩිකල් වාදී ක්‍රමයට යන්න තමන්ගේ දෘෂ්ටි පිළිබඳව, තමන්ගේ රුචර්චකම් පිළිබඳව, තමන්ගේ පෞරුෂත්වය පිළිබඳව, තමන්ගේ ඇබ්බැහි පිළිබඳව, තමන්ගේ සංස්කාර ගති පිළිබඳව, තමන්ගේ උපනිෂේ සම්පත්‍ය පිළිබඳව මිනිස්සෙක් විදියට බලන්න, පිට කෙනෙක් විදියට බලන්න. මේක බුදුරජාණන්සේ පරතෝ කියන වචනෙන් අපට උගන්වනවා. අනත්ත්‍ය විස්තර කරනකොට අනත්තතෝ තුච්ඡතෝ රිත්තතෝ ශුඤ්ඤතෝ පරතෝ පරතෝ කියන්නේ මේ තමන්ම කරන කෙරුවාවල් දිහා තමන් අනුන් බලන්න ආසේ බලන්න කිය. ඉතින් ඒක අපි අපි හිතන්නේ ඕනේ නැහැ කවුරුත් මම හිතියහෙන් බලන්න ඕනෙත් නැහැ. මමත් මගේ අහන මිටියම අරගෙන යන්න ඕන කියලා. ඉතින් ඒ නිසා සතියෙන් යනකොට ඒකේ නා මේ කාඩ් ගහනකොට කාඩ් කුට්ට නැවත අනල බෙදනවා වගේ තමන්ගේ රුචර්ජ කාණ්ඩික දිහා නැවත දිට්ටිපටි වේදේ කියන විදිහට බලන්න බැරි නම් ඒ මනසට මිනිස්සෙක් වෙන්න බෑ. ඒ මනස අර කූඩුවට දාපු සතෙක් වගේ සත්වෝද්‍යානයේ ඉන්න කැලේ ඉන සතෙක් වෙන්න බෑ යාට. ඉතින් මිනිස්සු ඇවිල්ලා බල බල ගිහලා කියා කරලා දෙයි ඒක වෙනම කතාවක්. හැබැයි ඉතින් සත්වෝද්‍යානයක තමයි ගත කරන්න වෙන්නේ. බුදුජානනාංශයේ සඳහන් කරන මේ සතියෙන් ඉදිරියට යනකොට තමන්ගේ හැම දෙයක්ම නැවත සලකා බැලීමක් කරන්න පුළුවන්. ඒක තමයි මේ පරිණාමයේ එහෙම නැත්නම් මේ අනිච්ච සංඥාවේ එහෙම නැත්නම් මේ අලුත් වෙන්න කැමැති ගතියේ එහෙම නැත්නම් මේ අලුත් දේවල් වලට කැමැති නැත්නම් අලුත් දේවල්ට බය නොවන ගතියේ එහෙම නැත්නම් මේ නව ප්‍රදේශයකට යන්න පුළුවන් ගතියේ තියෙන ඒ වීර ගතියක් නෙවෙයි මේක සූර ගතියක් නෙවෙයි වීර මේකට කියනවා ධීර ගතියක් කියලා. මේ දීර්ඝ ගතිය අපේ සංස්කෘතිය විසින් කාබාසිනිය කරලා තියෙනවා. අපි මේ ඒ ටිකේ විතරයි අපිට ඉන්න පුළුවන්. අපිට වෙන තැනකට ගිය ගමන් අපිට කරගන්න බැරි වෙයි කියලා බුදුමාකාර බයක් තියෙනවා. නමුත් මේ අනතුරු වලට මුහුණ දෙන්න මුහුණ දෙන්න තේරෙනවා. මිනිස්සුයෙකුට මේට වඩා ගොඩාක් පරාසයක් තියෙනවා. මම දැකලා තියෙන්නේ පරාසය පිළිබඳව පුරුදු කරන ආයතන දෙකයි. එකක් විදර්ශනා අනිත් එක බාලදක්ෂ ව්‍යාපාරය. ওই දෙකෙන් විතරයි මිනිස්සුෙකුට අනතුරුකට යන්න. අනිත් ඔක්කොම පිටර කට්ට ඉන්නා වගේ තමන් ඉන්නේ කේම රැගෙන අන්තිම මරණයට පස්සේ අර කට්ටට ආස වෙනවා. මේ කට කඩාගෙන එළියට යනවා කියන එක පුත්‍රජාන්සි කියන්නේ කුකුල් පැටියෙක්ගේ බිත්තරේ කඩාන එළියට එන කුකුල් පැටියෙක්ගේ කතාව. පුත්‍රජාන්සි කියන කිකිලියක් බිත්තර 10 8ක් හෝ 10ක් හෝ 12ක් හෝ දාලා ඒක රත් කරනවා. කුකුළු ගඳ ගස්සනවා කියලා බුදුහාමුදුරුවෝ සඳහන් කරනවා. වරින් වර මේක පෙරලනවා. පෙරලා ඒක උඩ ඉන්නකොට අර 10න් 12න් එක කුකුල් පැටියෙක් මේක ඇතුලේ වැවිලා. එයාට එන්නේ එන්නේ තේරෙන පටන් ගන්නවලු එළියේ එළිය තියෙනවා ඇතුලේ හිර වෙලා. එළිය ආලු විවේකයක් තියෙන නැත්නම් හිස්තනක් ඇතුලේ හිර වෙලා තමන් එන්නේ එන්නේ එන්නේ මේ බැඳිච්ච කට්ටට කොටු වෙච්ච ගතියක් පේනවලු. එතකොට මම මොසිල මේ ඒකට කියන්නේ මුකතුඩ කියලා. හොටේ හරියට වෙල කට්ටට හේත් වෙනවලු. පොර කට්ටත් ඇවිල්ලා නියසිලත් වදින. ඊට පස්සේ උඩ හිතෙනවලු දැන් මෙතෙක් කල අරස කරපු මේ කුකුළු මේ බිත්තර කට්ට බිඳලා දාන්න ඕනේ කියන්නේ. තමයි මේිට ඉස්සලා පොඩකට ඉස්සලා බින්දන කුකුල් පිටේ මැරරනවා. එතෙන්ට ගියාට පස්සේ මෝසිලින් හෝ නියතුඩින් ඒ කුකුල් පැටිය මේ බිත්තරේ පලාගෙන එනවා මිසක් කිකිලි කවදාවත් බිත්තර කට්ට කඩන්නේලු. කුකුල් පැටියම කඩාන ඉන්න ඕනේ. නිකමඩ හරි පොඩකට ඉස්සලා ගන්නවනම් බිත්තරේ කුණු වෙනවා. ඒ නිසා එතෙන්ට එනකොට ඒ කියන්නේ මේ සතිය හොඳ මට්ටමට ඇවිල්ලා මේ ditthi පටිවේද කියන தත්තට ආවට පස්සේ Tamanගේ රාමුව තමයි මෙතෙක් මේ තියාගෙන හිටපු අරසාර්ථය හනදෝ සැකිල්ල ඒ බිඳලා දැම්මේ නැත්තම් කුකුල් පැටියකට කවදාකවත් බිහි වෙන්න බෑ. ඉතින් ඒක කරන්න අපි කැමති නෑ මොකද අපේ අපි හදාගෙන තියෙන අර රාමුවක් තියෙනනේ සමාජ මට්ටමක් ආර්ථික මට්ටමක් දේශපාලන මට්ටමක් හඳුනා ගැනීමක් ඒ හඳුනා ගැනීම ටික කැඩලා යනකොට අපි අකමැති. මොකද පරිසරයේ තියෙන්නෙම අපේ නම්බු නාම ටික තාන්න මාන්න ටික ආරස්සා වෙන එකක් නේ. ඉතින් භාවනාවේදී නැත්තම් සතිය නේපක්ක වෙලා දික්ටිපටි වේද මට්ටමට යනකොට තේරෙනවා ඒ තමන්ගේ රාමුව තමන් කඩනවා මිස වෙන කෙනෙක් කොහොම කැඩුවත් ඒක බොහෝම අනතුරුදායකයි. ඒක සරුවච්චන් වහන්සේවත් අපි නෙවෙයි කඩන්නේ. සරුවච්චන්ස අපිට කියලා දෙනවා දැන් බලපන් හොඳ හයි යති සද්ධාවක් තියෙනවා. දැන් අපිට බලපං මට හොඳට කැඩෙන්නේ නැති සතිය සීලයක් තියෙනවා සතියක් තියෙනවා. ඊට පස්සේ ආයෙ බැඳෙන්න එපා. ආයි කිසි දෙයක්ම තරඳාපව දෙන්න එපා. ඒ සද්ධාවයි, ඒ සීලයයි, ඒ සතියයි අරගෙන එළියට යන්නේ කියලා. බුදුරජාණන් කියන්නේ චරද බික්ක වේ චාරිකං බහුජන හිතාය බහුජන සුඛාය අත්තාය හිතාය සුඛාය දේවමනසාය ආයේ මේ මේ එළියට බහින වෙලාවේදී මේ යා කන්ඩිෂන් තියනවාද වාහනේ ෂොකප් සෝවර් තියනවාද යන පාරේ වලවල් තියනවාද කියලා අහන්න ගියොත් ඒ ඉතින් බුද්ධ පුත්‍රෙක් වෙන්න බෑ සතිය තියෙන කෙනෙක් වෙන්න බෑ ඒ ටික පුරුදු කරගන්න පුරුදු කරලිවලා තමන්ගේ ඇස් දෙක පියාකුසේ වගේ වෙන්න ඕනේ බෙල්ල ගිල මොනරෙක්ගේ වගේ වෙන්න ඕනේ හොට ඌරෙක්ගේ වගේ වෙන්න ඕනේ බඩ කබරෙක්ගේ වගේ වෙන්න ඕනේ කකුල් දෙක ඔටුවෙක්ගේ වගේ වෙන්න දුන්නු දෙයක් කා කපුවා තෝපන රැක ගම් කපුවා කියලා එළියට යනවා මිසක් ආ මේ අපි එන්නේ එන්නේ එන්නේ මේ සද්ද නැති මැස්ස නැති වැස්ස නැති කැස්ස නැති භාවනා මධ්‍යස්ථාන හොයනවා නම් තැරි ගහෙන්න ගහන්න උණු උසලා එළියේ මොන භාවනාවක්ද මේ ඉත තමන්ට තේරෙයි තමන් දිට්ටිපටි වේදයට යනවනම් වෙන්නට වැඩිය ඕනේ තැනකට ඕනේ කාලගුණයක ඕනේ ලෝකේ ඕනම තැනක ඕන වෙලාවක මේ අවදිභාවය වැඩෙනවා නම් ඒක ඉස්සල්ලාම තේරෙන්න Tamanda විතරයි. ඒකට කවුරුත් ඇවිල්ලා සහතික දෙන්න ඕන ගමන් නැහැ. අනිතික මේ වැඩේ කරන්නේ මේ ලාභයට, සත්කාරයට, සම්මානට, සිලෝකයටත් නෙමෙයි. අපි මෙතෙක්කල් මහන්සියනේ කඹරන්නේ. කියකරේ ගතම් එකටනේ. දැන් නැහැ. කිසිම ගතම් එකක් නැහැ එළියට බැස්සා. ඒකට තමයි බුදුහාමුදුරුවෝ අපිව පන්නරේ දෙන්නේ. ඒක තමයි මේ සත්‍ය මං කියන දන්නා ඒක බාහිර සාසනය කියලා. නැත්නම් මේ සාසනේ ඉන්නේ ඉස්සෙල්ලා සත්‍යනීපක්ක භාවයක් එනවා. Taman තියෙන උදිතර සතිය දවල්ට සතිය රැට සතිය. ඉඳගෙන හිටිය සතිය හිටගෙන හිටිය සතිය නිදාගෙන හිටිය සතිය දිගටම සතිය තියෙනවා. ඊට පස්සේ ආයෙත් ඉතින් ආයෙ අර අවශ්‍ය පහසුකම් ටික මූලික අවශ්‍යතා ටික අවශ්‍ය වෙන්නේ නැහැ. හැබැයි ඒතියෙදි ඒ වගේ හොඳට මං හිතන විදිහට සතියක් තියදී මම ලොකු ස්වාමීන් වහන්සේ දිහා බලන්නේ හිටියා හරියට පිළිවෙලට වැඩ. ඉතින් මට හිතෙනවා මෙතෙන් ආවට පස්සේ මොන පිළිවෙලද? දැන් ඊට පස්සේ ඕන තැනට යන්න එපායි කියලා. ඊපස්සේ එමීට කොට කොල්ල ලොක්කයි මං ඇහුවා. දැන් සාන්ස ඔබ වහන්සේ දැන් මේ භාවනා කරලා ඉඳින්ද ඔබ වහන්සේ තරියට මේ කාලසටහනට වැඩ කරනවා. මොකද කාට බයයිද කියලා. දැන් අපි නම් ඉතින් එතකොට පෙරහැර පිටිපස්සේ හිටියේ. ඊට පස්සේ කොමුළු තේරවාද ශාසනයෙම තියෙන හැමයි. බුදුරජාණන් වහන්සේ බුදු වෙලත් භාවනා කරා. මහා කාශ්‍යප මහ රහතන් වහන්සේ රහත් වුණාට පස්සේ දුතාංග රැක්කා. ඒ මොකටද? මරුණාට පස්සේ ඉතුරු වෙන ආදර්ශයට. උන්දලට ආය බුදුරජාණන් වහන්සේ පාර්ලිමේන්තුවේ කියලා භාවනා කරන්න කාගෙන් ලකුණු ගන්නද? මහා කාශ්‍යප මහ රහතන් වහන්සේ දෝතාංග 16ම 13ම රකින්නේ කාට පෙන්වන්නද? මත ඒක කරනකොට පේනවා පිටිපස්සේ කියන પરම්පරාවට පේන්න අර සතතාභ්‍යාසය කරනවා. නීති අභ්‍යාසය කරනවා. නමුත් ඒක බන්ධනයක් කරගන්න ඕනේ. ඒ බුරුන් පඬිස්සාංශ කියනවා භික්ෂුවක් අහවල් වැඩේ නොකළ යුතුයි කියලා කවුරු හරි ඇඟිලි දික් කරන්න එනවනම් උන්ද බුදුහාමුදුර කවුද කියලා දන්නේ නැති කෙනෙක්. බුදුහාමුදුර තමයි ඕනම දෙයකට සුදුස්සා. අපි බුදුහාමුදුර අනුව යන කෙනෙක්. වික්ෂයට ඕන දෙයක් කරන්න පුළුවන්. ඒක ඉස්සෙල්ලා යා සතිනේපක්ක වෙනවා. කොයි දෙයකින්වත් මට සතිය කැඩෙන්නේ නැහැ. ඊට පස්සේ ආ ඒ අනු මිනිසුන්ට අනතුරුදායක වගේ පේනුනට අනික මිනිසුගේ සමීකරණ වලට අහු නැතුනට එයා කඩාගෙන යනවා. යන්නේ ටික ටික ටික ටික කරලා කරලා කරලා. ඒක නිසා බැලුවොත් එහෙම අපේ තේරවාදී මෙතෙන්ට එනකන් පුරදීලායේදී කටයුතු කරපු මේ මහා ස්ත්‍රියන් වහන්සේලාගේ වැඩ කටයුතු මොනම කෙනෙකුටවත් මොනම විදිහකින්වත් අල්ලන්න බෑ. ඒ අනුරාධපුරයේ ඉන්න වෙලාවේදී ඒක ආම්දු කෙනෙක් පුංචි සාමණේර නමකුත් එක්ක ඉන්නකොට ඒ අනුරාධපුරයේ මම හිතන්නේ සද්දාතිස්ස රජුර වෙන්නේදී කොයි පන්සලකට හරි ගියොත් ඒක රාජකීය පන්සලක් වඩටපත් කරනවා. යන්නේත් මේ රහතන් වහන්සේ ඉන්නවනම් අනුග්‍රහ පිණිසලු. ඉතින් දවසක් කොහොම ඉන්න වෙලාවක මේ මේ හාමුදුරු ඉන්න පන්සලට දැන් රජ පෙරහැර එනවලු. පොඩි හාමුදුරන්ට එන්න ජොලි කේනාට වැඩේ හරි අපිට රජුරෝ එනවා. දැන් ඉතින් ඊට පස්සේ මේක රජමහා විහාරයක් වෙනවයි කියලා ඈති කරනකොට ලොකු හාමුදුරුවෝ සිවුර ගල්වල දාලා අන්දෙන පිටින් ඉස්සරහට ගිහලා වැල්ලේ 21 වගේ ඇඳ ඇඳ ඉන්නවලු දැන්. ඉතින් රජුරෝ ඇහවලු ඔත්තු දීපේකනාගේ මෙයාද මේ රහතන් වහන්සේ කිව්වේ කියලා. "ඕ යාමතුරුනම් තමයි අනේ පිස්සු බලපන් සිවුරක්වත් නැහැ මේ වැල්ලේ ඉරියඳ ඇද ඉන්නවා. යන් යන්න කියලා පෙරහැර හරවන්න ගියලු යන්නේ. දැන් පොඩි යාමතුරුන්ට දැන් වාහකන සහිත කියලා ගල ඔබ වහන්සේට ඇඳලා මැරිලා යයි. මේක අර රජුරු ආව නම් අපිටත් කීයක් හරි හම්බ වෙනවා. දැන් බලන්න මොකද්ද ඔය කරපු වැඩේ? ගිහිල්ලා අර වෙනදටත් නැතුව මේ අnder පිටින් එළියට බහලා වැල්ලේ ඉරියඳ ඇද ඉන්නවා කියලා හොඳටම දොස් කිව්වා. ඊට පස්සේ ලොකු ආමුදුරු කිව්වලු ආ මේ නමට තරහ ගිහිල්ලා කියලා මේ එහෙනම් නම මේ මට මේ භාවනා කරන්න ආසනයක් හදලා දෙන්නකෝ කියලා ඒ හැමතුරු භාවනා ආසනයකට ගිහිල්ලා එහෙම පිරුණම් පාන. දැන් ඉතින් ලොකු පොඩි හැමතුරුන් රජුරුවොත් නැහැ පොඩි හැමතුරුත් නැහැ ලොකු මේ ලොකු හැමතුරුත් නැහැ අවුලයි. ඉතින් ටික දවසක් ගියාට පස්සේ මිනිස්සු ඇවිල්ලා මිනිය චිතකයක් හදලා පුචණ්ඩාන උඩ මිනිය හොල්ලන්න බැරි. දැන් දවසක් ගියාලු දෙකක් ගියාලු මොන විදිහකට මිනිහ හොල්ලන්න බෑ. බලනකොට අර ලොකු ස්වාමීන් වහන්සේ අදිෂ්ඨානයක් කරලා මැරලා තියෙන්නේ. රජුරු ඇවිල්ලා මිනිහට අත තිබ්බ ගමන් මිනිහ ඉබේම චිතකෙට ගිහිල්ලා ගිනි ගන්න ඕන. ඉතින් පස්සේ අන්තිමට රජුරු අර වගේම පෙරහැරකින් ඇවිල්ලා මේක කරපු ගාම අරිට වැඩි ඉදි ප්‍රාතිහාරයෙන් ගියාලු. ගියාට පස්සේ පොඩි ආමතුරන් රාජ සම්මාන ලැබෙනවා. නමුත් ලොකු ආමතුරු ඉන්නකම් කවුරුත් දන්නේ නැහැ රාතන් වංශරමක් කියලා. උන්වහන්සේට අවශ්‍ය වුණේ තමන්ගේ ගුණ අවසංගගෙන ජීවත් වෙන්න. පොඩි හැමදෙන්න ඕන කමිට අදිෂ්ඨානයක් කරා. මේ වගේ කතා වලින් අපේ අටුවක් පිරලා තියෙනවා. සියලු ගුණ වවාගෙන කවදාවත් පෙන්වන්නේ නැහැ. හොඳ පෙන්නුවොත් මේ කියන අර දික්ටිපටි වේදයට ගැලපෙන්නේ නැහැ. එතකොට මේ නිකන් තමන් මේ ලෝකේ තියෙනා වගේ ඉල්ලුම සැපීම නීතියකට යන්නේ. මුන්න විදිහෙන්වත් අල්ලන්න බෑ. හැම හැකියාවක්ම තියෙනවා. හැකියාව තිබුණට ඒ ගුණේ පෙන්වන්නේ නැහැ. ලොකු සාංශලයකට කියනවා හැම ගුණයක්ම වඩන්න ಗುಣවසාගෙන ජීවත් වෙන්න කියලා. ඉතින් ඒකත් මං හිතනවා මේ ditthipati වේදේ දෙයක් මේ මොකද මේ ලෝකයාගේ වැඩේම කියාපාන එකනේ. අඬ හැරේමමනේ තියෙන්නේ. හැබැයි හීය නැහැ. විසිල්ලක තියෙන බල්ටි නැහැ. හැම තැනම විසිල් ගන්නවා හැම තැනම අලුත් පැට පටන් ගන්නවා එකක්වත් ඉවරක් වෙන්නේ නැහැ ඒ වුණාට යෝගාවචරය කරන සතිය හොඳට තේරුම් ගන්න මොනවා කරුවත් මගේ සතිය කැඩෙන්නේ මට පුළුවන් ඕන තැනක සතිය පවත්වන්න ඊට පස්සේ Taman අර තෝරගන්න ක්‍රමයේ හැටියට ඒ Tamanගේ විවේකයේ හුදකලාව හදාගෙන තියාගෙන ඉනවා කිසි කෙනෙකුට මොනම හේතුවකින්වත් කාගත අනුග්‍රහයක් අවශ්‍යත් නැහැ කවුරුත් එක දැනගන්න ඕනකමකුත් නැහැ මේක තියෙන්නේ තේරවාදයේ පමණයි. මේ ලෝකේ තියෙන කිසිම තැනක මේක නැහැ. හැම තැනකම තියෙන අඳුරේ. ඒ යනවා බලනකොට මේකේ සියලු ගුණ වඩ아가න ඉදිරියට යනකොට ඒක ගුණ වසංගා ගැනීමේ තියෙන දක්ෂකමටම කියත හැකි මේ දික්ටිපටි වේදේ කිය. ලෝකයාගේ දික්ටි හොඳට දන්නවා. දැනගත්තට තමයි පුළුවන් තරම් සාමාන්‍ය කෙනෙක් වාට පෙනී හිටින්න උත්සාහ කරනවා. සර්වඥාන්ස ළඟට ගිහිල්ලා ඔබ වහන්සේ ගාන්ධර්වෙද නැහැ. ඔබ වහන්සේ දෙවියෙද නැහැ. බ්‍රහ්මයේද නැහැ. මම මිනිසෙක්. සියලු ගුණ සහිත දෙවියන්ට දෙව වෙලා. බ්‍රහ්මාදි බ්‍රහ්ම වෙලා. මිනිසෙක් කියලා කියනවා. ඉතින් ඒකට පේනවනේ ඕන කෙනෙකුට මිනිසෙකුට මෙතෙන් යන්න පුළුවන් කියලා. එහෙම නැතු කිව්වනම් මේක මට විතරයි වෙන කාටවත් බෑ කියලා අපි අන්දෝත්සහය වෙනවා. ඉතින් ඒ නිසා අපිට මේ ලැබිලා තියෙන බුද්ධෝත්පාද කාලයේ ඔක් ඔක්කොටම සමානයි. කවුරු හරි හිතනවනම් මේ බුද්ධෝත්පාද කාලේ මට වැඩිපුර කැලලක් හම්බෙලා තියෙනවා කටට අඩු කැලලක් හම්බෙලා තියෙන කියලා. නෑ. manussත්ත්ව ප්‍රතිලාභේ උගෝ දෙනෙක් මේ ඥාන පිරිමි තෝරනවා. උගෝ දෙනෙක් මේ පැවිදි උපවිදි තෝරනවා. උගෝ දෙනෙක් මේ බෞද්ධ බෞද්ධ තෝරනවා නෑ. manussකම කිසිම වෙනසක් නැත්තේ නෑ. manussත්ත්ව ප්‍රතිලාභේ manussත්ත්ව ප්‍රතිලාභේමයි. ක්ෂණ සම්පත්තිය කිසිම වෙනසක් නැහැ. ඔයගොල්ලෝ කොන්න જાතියෙන් කියන්න ගියත් මේ අරක නිසා කරන්න බෑ මේක නිසා කරන්න බෑ කියේ ඔක්කොම තකතිරුකම් විතරයි. චිර සම්පත්තියෙන් අපි ඔක්කොම සමානයි. සද්ධර්ම ශ්‍රවණින්, සත්පුරුෂ සංසේවණින්, පැවිද්ද වෙන්න තියෙන ඉඩ අතින් බලනකොට අපිට සම්පූර්ණ සමානකම තියේදී අපි කීයක් නැති බැරිකම් කරන්න බැරිකම් කතා කරගෙන ඉන්නවද? අන්න ඒකට දාන්න අවිද්‍යාව කියලා. එන් තමයි අවිද්‍යාව කියන්නේ. ඒක ලෙවලයේ ලබාගත් ඉඩෙන් කරන්නේ මොකද්ද? තණ්හාවමයි. වඩන හරියක් කරන්න තණ්හාව. ඒ නිසා ඒක එක සැරේ නතර කරන්න බෑ. ওই ප්‍රවාහය කඩන්න බෑ. අපි කරන්නේ සති වැලි බෑග් ටිකක් දාලා පොඩ්ඩක් නිකන් හරවලා බලන්න. පැත්තක විතරක්. ගහපු ගමන් පටන් අරගනවා කොන්ක්‍රීට් වැඩේ. ඊට පස්සේ එහා පැත්තෙත් ගහනවා ගහලි වෙලා තමයි මේ දෙක බඳින්නේ. ඒක නිසා මේක කාටවත් වෙන කෙනෙක් වෙනුවෙන් කරන්න බෑ. කාටවත් වෙන කෙනෙකුට පටවන්න බෑ. තමන් කරන වැඩේට කාටවත් වළක්වන්න බෑ. මොනම විදිහෙන් අතලක් ගන්න බෑ. අපි ඔය හිතාගෙන ඉන්න මරියාදාවල් සීමාවල් එකක්වත් බලපාන්නේ නැහැ. ඉතින් ඒ නිසා මේ සතිනේපක්ක භාවයේ පිළිබඳව මෙවැනි පිරිසකටත් ගන්න බැරි නම් අදිෂ්ඨාන ශක්තියක් මේ ලෝකේ කවුරක්වත් නැහැ මෙච්චර පිං ඇති පිරිසක්. මෙච්චර මේ අවස්ථාව ලැබිච්ච පිරිසක්. ඒ නිසා මේ ලෝකයා කියන නිදහසට කරුණු ගන්න එපා. ගැලපෙන්නේ නැහැ. අපේ සරුවචනසීක ගැලපෙන්නේ නැහැ. අපි මෙතෙක් කෙනෙකුත් මේ වැඩ කරගෙන ආවේ කවුරු හරි අපිට උදව් කරලාද? මේ තනි මතේ. Tamange ආවා. මේ ටික අමාරු හරිය කියලා හිතා. ඉස්සරහට තියෙන බොහොම ලේසි කොටසක්. හැබැයි නිසතත අභ්‍යාසය අවශ්‍ය. නිතරම ඒක කරගෙන යන්න බලන්න. බලනකොට ඔය ගඟක් උනත් හරවන්න පුළුවන්. ඒක නිසා අපිට බෑ කිව්වොත් බෑ. පුළුවන් කියන හැකියම ගත්තනම් ඒ කියන්නේ හැකි සංඥාව කියලා එකට කියන්නේ ඔය හැකි සංඥාවයි අනිත්‍ය සංඥාවයි කියන දෙක බොහොම නෑදෑකමක් පවත්තන දෙයක්. නිත්‍ය සංඥාව ගත්තොත් නොහැකි සංඥාව තමයි එන්නේ. අනිච්ච සංඥාව තියාගන්න හැකි සංඥාව තියාගන්න ඒකල්ලන මේ ගත්ත මේ නැත්නම් මේ අරබලද වීරිය මේ කරට ගත්ත බර බිම දාන්න නැතුව අර පරිපූර්ණ වීරියක් බවට එන සති නේපක් වලින් පස්සේ සති වේපුල්ල කියලා එකක් තියෙනවා සති පූර්ණ විපුල භාවයකට ඇවිල්ලා ඊට පස්සේ දෘෂ්ටි වලින් පළල්ම දෘෂ්ටියට කියනවා සම්මාදිට්ඨිය පුළුල් දෘෂ්ටිය කියලා ඒ නිසා එnde ende ende පුළු දෘෂ්ටිකට යන ගතිය පේනවනම් ඒක පේන්නේ Tamanට විතරමයි. කවුරුත් ඒව අහලා වැඩක් අපි කොපි කරන්න ගියොත් විභාගේ පරා පෙල් වෙනවා. ඒ නිසා මේ ඉදිරියට යන්න මේ ධර්මයත් ධර්ම දේශනාවත් දේශනාවලියත් එකසේ හේතු වාසනා වේවා කියන ප්‍රාර්ථනාවයි. මේ අභිඤ්ඤේය ධර්ම හත පිළිබඳ ධර්ම දේශනාවලියේ නිමාව සටහන් කරනවා. අහගෙන හිටපු ශීල දිනාටම තෙරුවන් සරණයි.